අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද බ්‍රිස්බේන් මේ ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ පවත්වන මේ භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහායි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු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 නව ආනුපුබ්බ විහාරාති තී අරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඇත්තට මේ වගේ විශාල පිරිසක් මේ වගේ සෑහෙන දින ගණනක් එක දිගට නේවාසික භාවනා වැඩමුළුවට සම්බන්ධ වෙනවා කියලා කියන්නේ අද තියෙන කාර්ය බහුල යුගයක මේ වගේ රටක කොහොම කලාතුරකින් හම්බෙන අවස්ථාවක්. ඉතින් ඒකට ඒකේ වටිනාකම දන්නා බොහෝ දෙනෙක් දුරබැහැර පළාත් වලින් පවා සම්බන්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපි සියලු දෙනාගේම යුතුයකමක් තියෙනවා. ඒ කාලය උපරිම ප්‍රයෝජනය නැත්නම් අප්‍රමාදීව සතියෙන් ගත කරනවා. ඉතින් සතියෙන් ගත කිරීමේදී අපට සාමූහික වගකීමක් ඒ වගේම පෞද්ගලික වගකීමක් කියන දෙපැත්තම බලපාන. ඒ දෙක නැත්නම් මේ යෝගය හරියට යෙදුනේ නැත්නම් අපි අවස්ථාවේ ක්ෂණයේ සම්පත්‍තිකර අවස්ථාව අඩු කරගන්න ඉඩ තියෙනවා නැත්නම් උපරිමේ ලබන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ අපි තමන්ටම තමන් කරන ගෞරවයක් විදියට නැත්නම් මේ භාවනා කරන අනිකෝ සබ්‍රක්‍මචාරීන් වහන්සේලාගේ ප්‍රයෝජනය සලකලා ඒ උපරිම අනුග්‍රහය මේකට දක්වන්න ඕන. ඉතින් ඒකට සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරලද මේ අනුග්‍රහිත සූත්‍රය හැම වැඩමුළුවකදී වගේ මුලින් අපි මතු කර ගන්නවා මතක් කර ගන්නවා සියලු දෙනාගේම යහපත පිණිස ඒ දේශනාවට සරුවච්චන් වහන්සේ කොච්චර කාලයක් බලන් හිටියද කියලා හිතා ගන්න පුළුවන් කිසිම දවසක ඒ පූර්ණ අවබෝධය සියල්ල දක්නා සියල්ල දන්නා නුවණ එනකන් මේක ප්‍රකාශ කරන්න ගියේ නෑ. ඒ කියන්නේ ඒ ප්‍රයත්නයේ සාම අසම්පූර්ණ නිසා. සම්පූර්ණ වුණාට පස්සේ විශාල සිවණක් පිරිසක් ලැහත් වෙලා ਸਰවඥාසේ අනුගමනය කරමින් ඒ අතම් තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කරනකොට ਸਰවඥාන්සේ ඒ එක එක්කෙනෙක් නැත්නම් සමූහයක් වශයෙන් වගවිය යුතු වගකිය යුතු මේ අනුග්‍රහ පහක් පිටු කරලා දක්වලා තියෙනවා. ඒකට පංචෛ භික්ඛවේ අනුග්‍රහිතා සම්මාදිට්ඨියා චේතෝපල විමුක්තියා චෝති චේතෝපල විමුක්ති පලානි සංසාච පඤ්ඤාපල විමුක්තියා චෝති පඤ්ඤාපල විමුක්ති සමාපත්‍යාච කියලා මේ අපි ළඟ දැනට තියෙන දෘෂ්ටිය පස් ආකාරයෙන් අනුග්‍රහ කළොත් ඒක අපි බලාපොරොත්තු වෙන්නා වූ චේතෝ විමුක්ති ඵලයේ හෝ ඵල සමාපත්තිය නැත්නම් ප්‍රඥා විමුක්ති ඵලයේ හෝ ඵල සමාපත්තියේ අනුග්‍රහයක් වෙනවා කියන එකයි මේකෙන් සරුවචනාංශය අදහස් කරන්නේ. ඉතින් ඒ අතින් බලනකොට ඉස්සල්ලාම අපි සලකා බැලිය යුතු සාමූහික වශයෙන් තුොත් පුද්ගලික වශයෙන් ගොත් වැදගත් කාරණා තමයි සීලානුගහිතේ. අපි ඔක්කොම එක ආචාර පද්ධතියක පිටන්නේ. සමාජ ධර්මයක පිහිටන්න ඕනේ. එහෙම නැත්නම් අපිට සාමූහික ගමනක් යන්න බෑ. ඉතින් ඒකට අපි සීලය කියලා කියනවා. හික්මීම කියලා කියනවා. සීතල විභාවය කියලා කියනවා. සදාචාරය කියලා කියනවා. මේ සරුවචන් වහන්සේ මේ පෙන්නන සදාචාරය බොහෝමත්ම උත්තරම දවසින් දවස ඉහළින් ඉහළට උස්සන වර්ගයේ සදාචාරයක්. ඉතින් ඒක අනිකුත් ආගම් ධර්මත් එක්ක බලනකොට බොහොම උසස් නිසා බොහෝ කෙනෙක් කරගන්න බෑ අමාරුයි. එහෙම නැත්නම් මේ පරිසරය යුගය එකට ගැලපෙන්නේ නැහැ කියන තරමටම ඒක අභියෝගාත්මකයි. නමුත් ඒ පරිසරයේ කෙලෙසිති බොහෝ දෙනෙක් දුසිල්වත් ගත කරද්දිත් මගේ පුද්ගලික අත්දැකීමේ හැටියට ඒ පසුගිය අවුරුදු 40 ඇතුළත සෑහෙන පිරිසක් විශේෂයෙන් අපි හිතනවට වැඩි පිරිසක් ඒ සීලයට වග වෙලා කටයුතු කරන්න උත්සාහ කරනවා. සීල 100ක් සාර්ථක නොවෙන්න පුළුවන්. නමුත් ලොකු පේවීමකින් සැදී පැහැදීගෙන ඒකට උත්සාහ කරන හැටි බලනකොට පේනවා ඒ එක එකනා ඒ කරන ප්‍රයත්නය යතින් සාමූහිකව සාසනික වර්ධනයක් මේ අවුරුදු 40 ඇතුළත වෙලා තියෙනවා. විමි පවතිනවා. ඉතින් ඒක නිසා අපි වසීල වරද්දාගත්ත, පටලවාගත්ත දුස්සීලියෝ එහෙම නැත්නම් අසත්පුරුෂෝ ආදර්ශයට ගන්න නරකයි. ඔය ඔක්කොම දුස්සීලයන් අසත්පුරුෂයන් අතර තාමත්ම අමාරුවෙන් ළඟ දිගට හීලන පීලන පිරිසක් වගේ සුසිල්වත් පිරිසක් හැදිලා ඉන්නවා. ඒක ඉතින් අර සමස්තයක් වශයෙන් බලනකොට ඒක බෞද්ධයන්ට පමණක් සීමා වෙලා නැහැ. හැම ආගමක හැම ජාතිකම හැම රටකම වගේ අර වගේ තාමත්ම හික්මිච්ච පිරිසක් කියනවා. ඒ පිරිස ඒ හික්මීම කරන්නේ ඇයි කියලා දැන්ට කරමින් ඉන්න ගමන් කරන්නේ ඇයි කියලා නොදන්න ගතිය හරීම සලකා බැලිය යුතු ලක්ෂණයක්. මේ සිල් සමාදන් වෙච්ච ඒකට වග විය යුතු බෞද්ධයා පවා නොකරන විදිය කැපකිරීමකින් ඒගොල්ල කරනවා. ඒ අබෞද්ධ වීම නිසා වෙන්නේ ඇති. ඒත් දන්නේ නැහැ ඇයි මෙවැනි හික්මීමක් ශික්ෂණයක් විරමණයක් අවශ්‍ය කරන්නේ කියලා හැබැයි ඒක කරගෙන යනවා. ඒක හරි පුදුම හිතෙනවා. ඒගොල්ලෝක විස්තර කරනවා. දැන් අපිට විස්තර කරනනම් විනය පොතේ අරගෙන පෙන්නන්න තියෙන බුදුහාමර මෙහෙම මෙහෙම කියලා තියෙනවා. මේ මේ දේවල් කරන්න එපයි කියලා තියෙනවා. අපි කරනවා. අපි බුදුහාමර විශ්වාස කරනවා. ඒගොල්ලන්ට එහෙම පොතක් නැහැ. නමුත් ඒගොල්ලෝ හිතනවට වැඩිය බොහෝම සිල්ලන්තව ගත කරන එකට පේනවා ওই ලේබල් එක නැති වුණාට බෞද්ධ කියන කැපවෙච්ච පිරිස දකිනකොට තමන් සිල්වත් වුණොත් විතරයි එවැනි සිල්ලුතුන් දැක ගන්නවත් ලකින්න හම්බෙන්නේ. එවැනි සිල්ලුතුන් මේ ආශ්චර්යවත් විදියට තමන්ගේ ගුණ චරිතය රැකගෙන ඉන්න හැටි දැක ගන්න පුළුවන් වෙන්න නම් තමන් උසස් මට්ටමට ඔසවාතපච්ච මට්ටමකට ගන්න ඕන. ඒක සඳහා තමන්ගේ සීලේ ඉතාමත් වැදගත් වෙනවා කවුරු හරි දුස්සීලව ඉඳගෙන හොයන්න පටන් ගත්තොත් චීන කන්නඩියක් දාලා කවුද සිල්ලන්ද කියලා මොන විදිහින් සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට ලියන්න වෙන්නේ නරක දෙයක්, දකින්නේ නරක දෙයක්, නිගමනයේ නරක දෙයක්. මොකද Taman සීලක පිළිහිටලා නැති නිසා. ඒ නිසා කවුරු හරි බෞද්ධ වේවා බෞද්ධ වේවා විනය පිළිබඳ දැනීමකින් හෝ වේවා නැතු වේවා මෙහෙම නැත්නම් මේ පරිසරයේ දූෂණය වීම ගැන හිතලා හෝ සත්තුන්ට කරන අනුකම්පාවක් ගැන හිතලා හෝ පෘථිවි ගෝලයේ රත් වෙන ගැන හිතලා හෝ සීතල වුණා නම් ඒක නන්ට අනිවාර්යයෙන්ම මේ සිල්ලුතුන්ගේ ඇසුර ලැබිලා නොබෝ කලකින් බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා මේක ගරු කරපු දෙයක් කියලා එක තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒ අතින් අපි පියවර කීපකින් ඉස්සරහා ඉන්නේ. ඒක මොකද අපි දන්නවා මේ මේ සිල්පද මේ මේ විදිහට අපිට ආධාර කරනවායි කියලා ওই චේතෝ විමුක්තිය සහ ප්‍රඥා විමුක්තිය. දෙක තමයි මේ සුතානුගහිතේ. මනුෂ්‍යයාගේ ප්‍රකෘති මනස කවදාකවත් හික්මීමක් පැත්තට යන්නේ කවම කවදාවත් මේ චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තියක් අපේ පෘථග්ජන සලස්ම නෑ. එන්න බෑ. ඒක මාරපාක්ෂික සලස්මක් තියෙනවා. කවුරු හරි කෙනෙක් කියන දෙයක් අහලා නැත්නම් පරතෝකෝෂය ඇතුව තමයි ඒක එනවා නම් එන්නේ. ඉතින් පරතෝකෝෂයට මුල් වෙන්නේ බුද්ධ වචනේම තමයි. ඉතින් ද්වේමේ භික්කවේ පච්චයා සමාධිත්‍ය උපාදාය කතමේ ද්වේ පරතෝච ഘോഷෝ අජ්ජත්තං යෝනිසෝ මනසිකාරෝ මහනි මේ ලෝකයේ මේ මිත්‍යා දෘෂ්ටියෙන් පිරිච්ච ලෝකයේ මායාගේ න්‍යාය පත්‍රයේ දුවන මේ ලෝකයේ සම්මා දිට්ඨියක් නැත්නම් යහ දිට්ඨියක් පුලුල් දිට්ඨියක් පහළ වෙන්න නම් පරතෝ ഘോഷය අවශ්‍යයි අනුන්ට අහුම්කම් දෙන්න ඕන ඒ නිසා අපිට කියනවා ශ්‍රාවකයෝ කියලා ඒ ශ්‍රාවක වෙන්නේ අපි දන්නවා අපේ ප්‍රකෘති ඥාණයෙන් අපේ නයිසර්ගික චින්තනය තුළ කවදාකවත් චේතු විමුක්ති පඤ්ඤා විමුක්ති නැහැ. ඒක කෙනෙක්ගෙන් ඇහෙන්න ඕන. දෙක ඒක අහලා තේරුම් ගන්න අඩු ගානේ උකුණෙක් තරම්වත් මොලයක් තියෙන්න ඕන. යෝනිසමංස්කාරය තියෙන්න. මේ කවුරු කිව්වට මේක තේරෙන්නේ නැහැ. ඒක උකහා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මේ දෙකම එකතු වුණාට පස්සේ තමයි බහුසුත භාවය, අසුවිරු ඥානය, එහෙම නැත්නම් සුතමේ ඥානය කියලා තියෙන්නේ. ඉතින් ඒකයි අපි මේ දවසේ වැදගත් කාල කාලයක් බණ අහන්න ගත කරලා තියෙන්නේ. ඉතින් මේ බණහිම හරහා තමයි ඒ අසුතං සුනාති සුතං පරියෝදාපේති ආදි වශයෙන් නාහපු දෙයක් අහන්න හම්බ වෙනවා. මීට කලින් අහපු දේවල් හොඳට ගැළපිලා යනවා. ආදි වශයෙන් ਦਿੱත්ත ධම්ම වශයෙන්ම ආනිසංස රාශියක් තියෙනවා. ඉතින් ඒක තමයි අවුරුදු 2600ම මෙවැනි ගැඹුරු පණිවිඩයක් සාසනයක් අද දක්වාම එනකම් හේතු උනේ. අද කාලේ වෙනකොට අධ්‍යාපන ක්‍රම රාශියක් තියෙනවා. පොත්පත් හරහා, ධාරිකුත් විද්‍යුත් මාධ්‍ය හරහා, ශ්‍රාව්‍ය දෘශ්‍ය ඒ ඔක්කොටම හපන් එක්කොටම වැඩි වැඩි බණක් කියනකොට අහගෙන ඉන්න එක. ඒ තමයි ලෝකේ තියෙන දක්ෂම දේ. ඉතින් බුදුරජාන් වහන්සේ ඒක ඒ අනුශාසන පාටිහාරිය කියලා සඳහන් කරලා තිනවා අනිකුත් පාටිහාරියන්. එහෙම නැත්නම් මේ ආදේශනා පාටිහාරිය, ඉද්දි පාටිහාරිය වගේ දේවල් අනාර්ය දේවල් වශයෙන් සලකලා මේ කෙනෙක් කතා කරනවා කෙනෙක් අහගෙන ඉන්නවා කියන කතාව. එහෙම නැත්නම් මේ sannivedana ක්‍රමය ලෝකේ ආර්ය ක්‍රමයේ විදිහට දේශනා කරලා තියෙනවා. ඉතින් අපි ඒ නිසා සීල වැඩ බහා තබලා අතප් පිට අතක් තියාගෙන මේ බණ අහනවා කියන එක. එහෙම නැත්නම් මේ ධර්මයට අහුම්කම් දෙනවා කියන එක. එහෙම නැත්නම් මේ ධර්ම ගෞරවය කියන එක ප්‍රශ්න කරන්නේ නැතුව ගරු කරනවා. ඒ මොකද ලේ වලින් ඇවිල්ලා තියෙන මේ પરම්පරාවේ දිගින් දිගටම මේ ධර්ම දේශනාවල් සඳහා ගරු කරන ගතිය. තුන්වෙනි අනුග්‍රහය තමයි සාකච්ඡා අනුග්‍රහය. අපි අද දවල් කරා වගේ භාවනා කරලා නැත්නම් මේ සර්වඥ දේශිත උපදේශ මාලාව ක්‍රියාවත් කරලා ඒක ඒ වගේ ක්‍රියාවත් කරන අනිත් ඇත් එක්ක බෙදා හදා ගන්න. ඉතින් බෙදා හදා ගැනීමේදී එක්කෙනෙක් කියන අනික් කියලා අහගෙන ඉන්නව නෙවෙයි දෙපාර්ශ්වයටම හම්බෙන අවස්ථාවක් තමන්ගේ අත්දැකීම් හෙලි කරන්න. ඉතින් ඒකට අපි සාකච්ඡාව කියලා කියනවා. කමටහන් සුද්ධ කරනවායි කියලා කියනවා. ඉතින් ඒවන් කරන්ඩ ඒක පූර්ණ විවෘත ඍජු කෙනෙකුට ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් එකක් වෙනවා. සාකච්ඡා කරන්නේ නැතුව එක්කෙනෙක් තව එක්කෙනෙකුට පටවනවා නම් ඒකට අපි ඒක සාකච්ඡා කියන්නේ. ඒකට කියන්නේ අනපනත් කියලා. මේකේ එහෙම අනපනත් නැහැ. මේකේ අනක් නැති පනතක් තියෙනවා. අනකිරීමක් නැහැ. ඒ භාවනා කරපෙන්න මේ භාවනා කරපෙන්න දෙන්නම එකයි. දෙන්නම එකයි. ඒ දෙන්නගේම අදහස් වලට ඍජු අත්දැකීමට පුදුමාකාර වටිනාකමක් තියෙනවා. අනිත් වටිනාකම හෙලි කිරීමෙන් ශාසනයට පණක් කියනවා. බුදුව පණක් කියනවා. අපි හිතනට වැඩිය අපි මේ දන්න පුංචි ටික හරි කමන්නේ. බැහැය වෙලා කියා කියා පාන ගතිය නෙවෙයි. තව කෙනෙකුට ඍජුව කියන්න පුළුවන් නම් ඒ කියමන හරහා පුදුම අලුත් වීමක් වෙනවා. එක පිටිකට කියනවා නම් ඒ ධර්ම සාකච්ඡාව මුළු කයම ව්‍යායාම කරන දුර්ලභ ව්‍යායාම දෙක තුනක එකක් වෙනවා. ධර්ම සාකච්ඡා කරනකොට මුළු හදම මුළු ඇඟම අලුත් වෙන්න පටන් ගන්නවා. ඒක නිකන් ඉලෙක්ට්‍රික් ෂොක් එකක් වගේ. ඒක නිසා භාවනා කරන පිරිසක් එක්ක නිකන් හිටියත් ඇති කියලා ලොකු සංසි කියනවා. ඒගොල්ලෝ සාකච්ඡා කරනකොට ඒගොල්ලෝම ප්‍රශ්න අහනවා. ඒගොල්ලෝම උත්තර දෙනවා. ඒ නිසා වැඩ කරන පිරිසක් එක්ක නිකන් හිටියත් ඇති. ඒ යුනිවර්සිටි එකේ ඉන්නකොට මම එච්චර ඒක අධ්‍යාපනයට දක්ෂ නැහැ. අර බැච් එකේ හිටපු කට්ටිය ඉගෙනගෙන ඉගෙනගෙන ඒගොල්ලෝ විභාගෙට ඉස්සලා දවසේ ප්‍රශ්නයක් නගලා උත්තර දෙනවා. අපිත් කියලා සයිඩ් එකෙන් කෝපිය තියාගෙන ඉන්නවා. ප්‍රශ්න මොනවද දන්නෙත් නැහැ, උත්තර මොනවද දන්නෙත් නැහැ. අරමිසෝත් බලලා බලලා බලලා බලලා කියවලා කියවලා කියවලා මේ මේ පසුගිය අවුරුදු දෙක තුනේ මේ මේ ප්‍රශ්න ආවා. ඒක මේ අවුරුදු දෙන්නේ මෙන්න මේ ප්‍රශ්න තමයි එන්නේ. ඒකට මෙන්න මේ තීසීස් එක මෙහෙමයි කියලා කියන ඉතින් අපි අහගෙන ඉන්නකොට නිකම්ම අපි චාර්ජ් වෙලා ඉනවා. නිසා මේ පොඩි උන් ඇවිල්ලා භාවනා කරන දණක වාඩි වෙලා හිටියත් ලොකු දෙයක්. වැඩ කරන පිරිසක් එක්ක හිටියත් ලොකු දෙයක්. මොකද ඒ තරම්ම ලෝකෙ කෙලසිලා තියෙනවා. මෙතන නොහිටියා නම් කොහෙද ඉන්නේ? ඒ කිසිම තැන මෙච්චර පිරිසුදු නැහැ. සාකච්ඡා කරන පිරිසක්. එහෙම කාටවත් මම අහන්න කියනව නෙවෙයි. ලාභ සත්කාරයට කියනව නෙවෙයි. Tamange අද්දුට ප්‍රත්‍යක්ෂණේ කතා කරන්නේ. ඒකේ වටිනාකම අන්තර්ගතයෙන් මනින්න එපා. ඒක වටිනාකම පහු වෙනවා, කල් යනවා, පිළුණු වෙනවායි කියලා දෙයක් නැහැ. පුදුම සජීවී ගතියක් තියෙන්නේ. ඉතින් හෙලිකිරීම නැත්නම් අපි කියනවා sannivedanaya කියලා. අතින් බැලුවොත් බාහිර ලෝකයේ අද ඉස්සාමත්ම ඉහළ IT ටෙක්නොලොජි එකේ ඉන්නේ manussකම තුප්පහිම වෙච්ච යුගේ. ඒක යොදවන්නේම කාමයට. ඒක යොදවන්නේම ලාභ සත්කාර සම්මාන සිලෝකවලට. මේක ඒක ඇත්තෙම නෑ. මේ කෙලින්ම කතා කරනවා. Taman දන්න දේ. ඉතින් ඒ සාකච්ඡාවක් කරන්න පුළුවන් වෙන්නේ නෛර්යානික ශ්‍රී සද්ධර්මයක විතරයි. මේක අපි පිළිගන්නේ මේකමයි ආනපනත කියලා පටවන දේක සාකච්ඡා කරන දෙයක් නෑ. ඒක gediya පිටින් බාර ගන්න එකයි තියෙන්නේ. සාකච්ඡා කෙරුවොත් අපාගත වෙනවා. සුද්ධ ලියවිල්ල සාකච්ඡා කරන්න බෑ. ඒක පිළිගන්න එක විතරයි තියෙන්නේ. අපේ සරුවචනාන්තේ සර්වඥ වෙලා සියල්ල මෙහෙලි දක්කලා මතක් කළා කිව්වා මෙන්න සරුවච්ච ධර්මයේ මේක සාකච්ඡාවකින් තොරව ප්‍රශ්න කිරීමෙන් තොරව බාර ගන්න එපා. එහෙම පටවන දෙයක් නෙමෙයි. මොකද සරුවච්චන් වහන්සේ කාගෙන්වත් ණයට ගත්ත දෙයක්වත් දෙයයන් වහන්සේගේ ප්‍රකාශයක්වත් අමනුෂ්‍ය දෙයක්වත් ගුඪ දෙයක්වත් මේකේ නැහැ. මේකේ මොනම දෙයක්වත් නැහැ. අත්දලා බලන්න බැරි. ඉතින් අත්දලා බලන්න පුළුවන් ගතිය තමයි එහි පස්සිකයි කියලා කියන්නේ එව බලව කියලා කියන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ මේ ධර්ම සාකච්ඡාවකට අක්‍රීයව හරි කමන්නේ සම්බන්ධ වෙච්චාම අර පුදුම මේ විටමින් ගත්තා වගේ. එහෙම නැත්නම් ඒ ශක්තියක් එන්න පටන් ගන්නවා. තේරෙනවා ශාසනේ තියනවායි කියලා. සී තේරෙනවා ශාසනේ තියනවායි කියලා. 79 ඉඳලා 80 මම හිතන්නේ 77 විතර ඉඳලා 89 විතර නිකන් මම නිල්ල බෑන පුරුද්දක් තිබුණා. එහෙ ගියාම මෙලෝ දෙයක් වන්දන්ට ඒගොල්ලෝ කතා කරන දේ. කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. අපබ්‍රංශ ඉහළ දේවල් කතා කරගෙන ඉන්නවා. මාත් ගිහිල්ලා ඒ අහගෙන ඉන්නවා. අහලා බලනකොට මේ કોઈ සුද්ධ කතා කරත් මගේ ප්‍රශ්නේම තමයි. කවුරු මොනචාරිය නැමත් මගේ ප්‍රශ්නමයි අහන්නේ. මං හිතුවා සුද්ධංගේ ප්‍රශ්න වෙන්නේ බජාතියක් කියලා. සුද්ධෝනේ උන් බටහිරින් ආපේ උනේ. බලනකොට නෑ උන්ගෙත් ගඳ හඩු ගඳමයි. ගඳ ගඳම තමයි. ප්‍රශ්න ප්‍රශ්නම තමයි. එකමයි. ඒක තේරුම් ගත්තට පස්සේ ඇති වෙන යාලුකම සම්බන්ධකම ඒ නෑකම මහ පුදුම දෙයක් ධර්ම කාරණා සම්බන්ධ. ඒ නිසා ධර්ම සාකච්ඡාවකදී පැකිලෙන්න එපා. පැකිලිය යුතු තැන් තියෙනවා. ලැජ්ජ බය විතු තැන් තියෙනවා. නමුත් ධර්ම කාරණාව විවෘත කරන්න වෙච්ච වෙලාවක Tamanට උත්තර දෙන්න කෙනෙක් හම්බෙලා ඉඳි පැකිලිනොත් ඊගාව බුද්ධ කල්පේනකම් ඉඳ වෙයි. ඒ නිසා එතින්දි පැකිලෙන්න බෑ. යතින් මනෝට පොඩි උන් සතිපාසලේ හරි ලස්සනයි. කිසි පැකිලීමක් නෑ. ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් කරන දේ ණයට ගත්තේව නෑ. පොත් වලින් ගත්තේව නෑ. බලාපොරොත්තු වෙච්චේව නෑ. ඒක පාරටම Taman ළඟ තියෙන එක. ඉතින් අපිට පුළුවන් ද ධර්ම සාකච්ඡාවක නාමයෙන් පොඩි එකෙක් වෙන්න. අපිට පුළුවන් ද ධර්ම සාකච්ඡාවක නාමයෙන් ආදුනිකෙක් වෙන්න. හරි අමාරු. ඒක අමාරුව පේනවා මේ ඕන වුණත් හරියට ප්ලග් වෙන්න බැරිකම. ඕන වුණත් ඒ ඒ ප්‍රශ්න අගා ගන්න බෑ. ඕන වුණත් ඒ දෙන උත්තරේ Tamanට හරව ගන්න බෑ. ඒ නිසා බුදුජානනාංශයේ පාරායන වගේ වග්ගවල තව බුදු කෙනෙක්මමලා ඒ බුදුහාමුදුරුවෝ මේ බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්න අහනවා. මොකද පෘථග්ජනියෙකුට ප්‍රශ්නයක් අහන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා බුදු කෙනෙක් මවලා ඒ බුදුරජාණන්සේ ප්‍රශ්නයක් අහනවා. එතකොට මේ බුදුරජාණන්සේ උත්තර දෙනවා. මොකද ප්‍රශ්න කියනක ඔය කට කනවට කරලා බෑ. වග වගවීමෙන් වගකීමෙන් Taman දකින්න අත්දැකීමෙන් කතා කරන්න ගියාම එක්කෙනෙක් තව කෙනෙක් එක්ක අඩුවෙඩිකමක්. ඒ නිසා මේ ධර්ම සාකච්ඡාවකින් පුදුමාකාර සම තත්වයක් අදා බෙදා ගැනීම සිදු වෙනවා. පොඩි ලොකු නෑ. අපි සාකච්ඡාවක් කරනවා නම් මොනම හරි ප්‍රශ්නයක් ගැන ඒ ප්‍රශ්නෙට මැදි වෙච්ච කෙනත් ප්‍රශ්න සාකච්ඡා සභාවේ ඉන්නවනම් සාකච්ඡාව සාර්ථකයි. අද සාකච්ඡා කරන ප්‍රශ්න වෙච්ච කට්ටිය කොහෙද උත්තර දෙන කට්ටියක් වෙන කොහෙද ඉඳගෙන සාකච්ඡා කරනවා මේ දෙක අතර කිසිම සම්බන්ධයක් නැහැ. ඒ නිසා කවුරු හරි පිළිබඳ කතා කරනවා මේ ප්‍රශ්නෙට අදාළ කෙනත් එයා පහත් කරලා බිම දාලා නෙවෙයි සාකච්ඡාවට සම්බන්ධ කරපුවාම පිරිච්ච ගතියක් එනවා. ඒ ඒ තුන සීලානුගහිතේ සූතානුගහිතේ සාකච්ඡානුගහිතේ කියලා මේ දක්වන අනුගහිත තුන ඇතුව තමයි අපි සීලානුගහිත මේ සමාධි අනුගහිතේ ප්‍රඥානුගහිතේ කියලා ඒ තුන ලැබුණා නිකම්ම හරියන්නේ ඒක ක්‍රියාවත් කරන්න. ඒ ක්‍රියාවත් කරන එක තමයි ඉඳගෙන සක්මනේ එදින්දා වැඩවලදී අපි සතිය පවත්නකොට අර ඇහුදුතු දේවල් සාකච්ඡා කරපු දේවල් එක එක පැති වලින් අර බත් පිටක් කනකොට ඒකේ විවිධ රස මත වෙනවනේ එක එක වෙලාවට ලුණු රස, පැංගිරි රස, අඹුල් රස, තීත්ත රස, මිරිස් රස මතු වෙනසේ මතු වෙලා ඉන්න පටන් ගන්නවා. ඉතින් එතකොට තේරෙන පටන් අර ගන්නවා මේ ඇහුව දෙයයි අත්දකින්න දෙයයි අතර සමානත් ගතියක්, සමාන්තර ගතියක් පේනකොට ඇතුලේ මොකද්ද වෙනවයි කියලා. ඉතින් ඒකට ඒ නිසා සමතනුග්ගහිත විපස්සනානුග්ගහිත කියන දෙකත් අවශ්‍යයි. මේ අනුග්ගහිත පහ වෙනකොට අවුරුදු කෝටි ගානකට ඉස්සෙල්ලා මිනිස්යාගේ නතර වෙච්ච පරිණාමය පටන් ගන්නවා. මනස අලුත් වෙන්න පටන් ගන්නවා. මනස මෙතෙක්කල් ක්‍රියාත්මක වෙච්ච නැති ස්නායු සම්බන්ධතා එන්න පටන් ගන්නවා. ඉතින් ඒ ඒ ඇති වෙන පරිණාමයේ වෙනස බුදුරජාණන් ශ්‍රී කරන වැඩිම අවුරුදු 7යි යන්නේ. හරියට මේ සීලය ඇතුව සුත සාකච්ඡා ඇතුව සමත විපස්සනා කරනවා නම් වෙනස පටන් ගන්නවා. වෙනස පටන් ගත්ත ගමන් තේරෙනවා. පටන් ගන්නකොටම තේරෙනවා මම ඉස්සර මනුස්සයා නෙවෙයි මම දැන් අලුත් වෙන්න ලෑස්ති. ඒ ඒක තේරෙන එහෙම නැත්නම් ඒ ඒ කෙනා තුළ වෙනස තේරෙන පළවෙනිම ලක්ෂණ තමයි අහිංසක වෙනවා. එන්නේ අහිංසක වෙනවා. එන්නේ එන්නේ ඍජු වෙනවා. එන්නේ එන්නේ අතේ පැලෙන්න ඇත්ත තමයි කතා කරන්නේ. බැන්න බෑ කියන. ඉතින් මේ අහිංසක වෙන්න හරි අමාරුයි. අපි පැහිය වෙලා ඉවරයි. ඔළුව කුරුල් වෙලා ඉවරයි. අපි හිතනවා අහිංසක වුණොත් ඒක නෝන්ජල්කමක් කියලා. ඒක බය ආදු වීමක්, ඒක පොඩි ළමෙන්ගේ වැඩක්. අපිම නෙවෙයි අපි අසෝලයි අසෝලයි අසෝලයි කියලා කියා ගන්න හදනකොට අර ධර්මයේ වගේ තියෙන දෙයක අර සුන්දර පැත්ත නැති වෙලා යනවා. ඉතින් ඒක නිසා કોઈ වෙලාවක හරි Tamanට වැටහෙනවා නම් අනුග්‍රහිත පහ සිද්ධ වෙනවා මොකද වෙනවයි කියලා අපිට තේරෙනවා සරුවචනාංශයේ ඉදිරි පිට අපි කවුද මේ අඟ උස්සන්න අඬහැර පහන්න මේ බුදුහාමුදුරු ඉන්න ඉන්න සාසනයක මේ වැඩ කරන්නේ අපි කවුද කියලා. එන්නේ එන්නේ අර නිහතමානීකම අර අහිංසකකම එනකොට එහෙම අහිංසක එහෙම නිහතමානී ගොඩක් ඕනේ නැහැ. ගොඩක් ඕනේ නෑ මුළු පවුලටම එකෙක් ඇති. මුළු කන්තෝරුකට එක්කෙනෙක් ඇති. මුළු ගමකට එක්කෙනෙක් ඇති. හැම කෙනාම අහිංසක වෙන්න ඕනේ නෑ. ඒ කෙනාගෙන් ලැබෙන ඒ ඒ සේවය ඔය හොන්ත සස්පෙන්ෂන් තියෙන කාර් එක ෂොක් ඇබ්සෝබර් එක වගේ. කොහේ ෂොක් එකක් ආවත් එයාටක් ගාලා ඒක අරගන්න මිසක කය කාටවත් දෙන්නේ නෑ. ඒ කාගෙන දරාගෙන ඉදිරියට යනවා. ඉතින් අන්නේ වගේ අපි වැඩ කරන මේ පද්ධති වල කොතැනද shock absorber එක තියෙන්නේ? කවුද මේක කරන්න කියලා දැනගත්තාම පේනවා අම්මා තාත්තම නොවෙන්න පුළුවන්. නමුත් එවැනි ඇත්තු ඇතුව තමයි මේ පද්ධති දුවන්නේ. කිසිම පද්ධතියක් එහෙම නැතුව දුවන්න බෑ ලෞකික වුණත් ලෝකෝත්තර වුණත්. ඉතින් ඒක නිසා යම් දවසක Tamanට පුළුවන් වුණොත් මේ පද්ධතියෙන් එන ප්‍රශ්නයක් අරගෙන ඒට උත්තරයක් දෙන්න කිසිම කෙනෙකුට බරක් නොවන විදිහට එදාට තේරෙනවා ධර්මයේ සජීවී වෙනවයි කිය. ඉතින් මේ විදිහට මේ අනුග්‍රහිත සූත්‍රයේ තියෙන කාරණාවලදී අපිට ගොඩක් සතුට වෙන්න පුළුවන්. අපි බොහෝ දේවල් කැප කරලා පුළුවන් ප්‍රමාණයෙන් අප වෙලා පුළුවන් තරම් නිහතමානී වෙලා අපි මේ කරගෙන යන වැඩේ මේ ලාභය සත්කාරය මොකක්වත් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. ඉතින් මේකට මේ වගේ අහිංසක වෙන්න වෙන්න දෙයියන්ගේ බ්‍රහ්මයන්ගේ බැල්ම හෙලෙනවා. මොකද හැම කෙනා මොන හරි කරන්නේ අත මිටම ලෝ ගන්නනේ. කුට්ටිය කඩා ගන්නනේ. මේකේ නෑ. මේකේ එහෙම එකක් නෑ. මේකේ තියෙන්නේ මේ තනේ තව කවුරු හරි ඇවිල්ලා මේ පාර ආයේ මම හරන ලින්දේ මතුට්ටියක් බිල බලච්චාවයි. මම මේ හදන ඒ දන්නේ කොයි වෙලෙ හරි ඒකට වෙච්චාවයි. කියලා පැන්තටවල් හදනවා, ඒ දඬු පාලම් හදනවා වගේ දිවා රාත්‍රි පිම්බෙනවා. ඉතින් ඒක නිසා ඒ අනුග්‍රහය නැත්නම් අනුග්‍රහිත සූත්‍රයේ සඳහන් මේ කරුණු එනකොට එනකොට ඒක තනි වචනෙන් කියනවා නම් කියන්න තියෙන්නේ manussකම මතුවේ. manussකම මතුවේ. අර වණි ඕන දෙයක් ආවොත් එන්නේ උරග ගති. එන්නේ තිරිසං ගති. ඔය මොන ශිෂ්ටාචාර වචන දාලා කතා කරත් මකරයයි කියලා ඉන්දියාවේ මේ චීන සભ્યත්වයේ කියනවා ආත්‍යාවි කියනවා නාගයයි කිය. අපි දන්නේ නැහැ මොකද්ද මකර බලපෑයෝගයක් තියෙනවා නාග බලපෑයෝගයක් තියෙනවා මොකක්වත් නෙවෙයි. පැහිය වෙන්න ගිය ගමන් මාන්නක්කාර වෙච්ච ගමන් ওই මකරියෝ නාගයෝ තමයි වැඩ කරන්නේ. මනුස්සකම එන්න නම් අර කියන ගතිත් එක්ක එනකොට අපි ওই හිතන තරම් ඒක අමාරු නෑ. හිතන තරම් අමාරු නෑ විශේෂයෙන්ම ඔගේ පිරිසක් එකතු වෙච්චාම හරිම ලේසි පිරිස අතර දී වෙලා යන්නේ. කැපිපෙන්න යන්නේ නැතුව. ඉතින් ඒ gati ටික ඇති වුණාට පස්සේ හරි කුසලතාවයක් සක්‍රීය භාවයක් අවශ්‍යයි. මේක හැමදාම අපිට මේ මේ ගුණය මේ යෝගෙ ලැබෙන්නේ නැහැ. හම්බෙච්ච වෙලා අපි වහවහ ක්ෂණ සම්පත්‍ය උපය ගන්න ඕනේ. මොකද මේක ඉක්මෝලා ගියාට පස්සේ මොකක් හරි එක විචල්්‍ය සාධකයක් පැටලුණාට පස්සේ ආය හදන්න බෑ. එතැ හැදිච්ච වෙලාවදී අපි උපරිම ප්‍රයෝජන ගන්නවා. ඉතින් මෙතෙක් මම කතා කරපු එක මේ අපේ ධර්ම දේශනා මාලාවට අදාළ එකක් නෙවෙයි. මේ මේ වැඩමුළුව පටන් ගන්නකොට ධර්ම දේශනාවලිය පටන් ගන්නකොට මේක මගේ කට හුරු වෙලා තියෙන්නේ මෙහෙම කියලා පටන් අරගන්න. ඊට පස්සේ අපි යනවා මේ ධර්ම දේශනාවලියට අදාළ මාතෘකාවට. ඉතින් මං හිතාන හිටියා මේ ධර්ම සාකච්ඡා වෙලාවේදී පිටිසෙන් අදහස් විමසන්න මොකද්ද හොඳ මාතෘකාව කියලා කොහොම කොහම හරි ඕන් සතිය හොඳ වෙච්ච නිසා ඒක මතක නැති වුණා. ඉතින් ඒ නිසා මම හිතුවාර දිගට කරගෙන යන මේ දසුත්තර සූත්‍රයේම ඊගාව අංකය ධර්මදේශනාවේ මාතෘකාව කරගමු කියලා. නැත්නම් දේශනාවලිය. ඉතින් ඒ අනුව අපි දසුත්තර සූත්‍රයෙන් දැන් සූත්‍ර දේශනා 80කට වෙන්න කිට්ටු වෙන්න කරලා තියෙනවා. ඇත්තට මේක දේශනා 100කට මාතෘකා තියෙනවා. දහවරක් 10ක් තියෙනවා ඒකේ. ඉතින් දැන් අපි ඉන්නේ ඒකේ එකේ පොත දෙකේ පොත තුනේ පොත හතරේ පොත පහේ පොත හයේ පොත හතේ පොත අටේ පොත ඉවර කරලා නවවෙනි පොතේ එහෙම නැත්නම් කාරණා නවය ගුණ වෙච්ච දැනට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක බලනකොට කාරණා දෙකක් ඉෂ්ට කරනවා මේ දසුත්‍ර සූත්‍රය එකක් සරුවඥ දේශනා කරපු සියල්ලම අඩුණු වෙන විදියට ප්‍රස්ථාරගත කරනවා නැත්නම් වගුවක් හදලා දෙනවා. දෙක ඒ වගුව නිකම්ම නිකං දැනුම සඳහා නෙවෙයි නිවනට තුඩු දෙච්ච අනුපූර්ව ක්‍රමයක් අනුපූර්ව ක්‍රමයකට දක්වන. ඉතින් ඒක ඒ දසුත්තර සූත්‍රය සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේගේ ඉදිරිපත් කිරීම. සාරිපුත්ත ස්වාමීන් වහන්සේ කීප වතාවක් උත්සාහ කළා තිබුණා මේ සරුවචනාංශ වැඩ ඉන කාලේ මේ ශාසනය ඉදිරියට යනකොට මහා ගංගාවක් ඇවිල්ලා වැලි ගන්ධකට බී ගත්තා වගේ මේක නැති වෙලා යයි. එහෙම නැති නොවීම පිණිස මේකට යම් විනය පද්ධතියක්, ආචාර ධර්ම පද්ධතියක්, සමාජ ධර්ම පද්ධතියක් සහ මේකේ දේශනාවේ හර පද්ධතිය ගොනු කරා. සර්වඥාන්සේ පුදුම විදිහට ඒක බලක්වා. නෑ එහෙම ගොනු කරන්න යන්න එපා. ගොනු කිරීම හරහා මේකේ තියෙන නැවුම් ගතිය නැති වෙනවා. මේකේ තියෙන පූර්ණත්වය නැති වෙනවා කියලා. නමුත් සාරිපුත්‍ර සාංශේ දිගටම එදා ඉඳලා අපි ගැන බල්ලා තිබිලා තියෙනවා. අවුරුදු 1000ක් යනකොට 2000ක් යනකොට 3000ක් යනකොට ඉදිරිපත් වෙන පිරිසට මේක 100 100ක් නම් අතින් අතට ගෙනියන්න බෑ. නමුත් සැකිල්ල හරපද්ධතිය පංජරය අස්ති පංජරය වගේ රැක ගන්න පුළුවන් ද කියලා. ඉතින් ඒක පිළිබඳව ප්‍රයත්න දෙකක් කරලා තිනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. ඒ මොකද උන්වහන්සේ බුද්ධ ඥානසිට කලින් පිරුණා පානවා. එතකොට ඉදිරියේදී බුද්ධ ඥානසේ නැති කාලෙක ගොනු කිරීමේ වගකීමකට ඉන්න නෑ ඒ පරිණිරවාණය නිසා. ඒ නිසා උන්වහන්සේ සංගීති සූත්‍රය සහ දසුත්තර සූත්‍රය කියලා දිග සූත්‍ර දෙකක් සාරිපුත්‍ර සාංශගේ නමින් සංග්‍රහ වෙලා තියෙනවා දීඝනිකායේ අවසාන සූත්‍ර දෙක විදියට. ඒ සංගීති සූත්‍රයේදී උන්වහන්සේ සැලැස්මක් හදලා තියෙනවා. සරුවචනාංශේ නැති දවසක සංඝයාට ඕනේ නම් දේශනා කරපු සියල්ලෙහි මාත්‍රකා ටික සැකිල්ලක් සකස් කරන්න ඕන නම් සංගීතයක් කියලා කියන්නේ එක්ක ගායනා කිරීම සඳහා පෙරහුරුවක් වගේ මාත්‍රකා ටික සංග්‍රහ කරලා තිනවා ඒ සංගීති සූත්‍රයේ බුද්ධ ජානංශය එකතු එකේ කාරණා මෙන්න මෙච්චරක් දේශනා කරලා තිනවා පිටු කරලා තියෙනවා. එක සූත්‍රේ කාරණා දෙක ගානේ ලියනවා මෙන්න මෙච්චර සූත්‍ර ගානක් තියෙනවා. එක සූත්‍රේ කාරණා තුනක් සංග්‍රහ කරන වෙලාවක් හතරක් සංග්‍රහ කරන වෙලාවක ආදි වශයෙන් 10 11 දක්වම දිගින් දිගට දිගින් දිගට එක එක සූත්‍රේ කඩංගු කාරණා සම්බන්ධයෙන් පෙළ ගැස්මක් කරලා තියෙනවා. මේක තමයි පස්සේ ඔය අංගුත්තර නිකාය කියලා ගොණ වෙලාවේ අංගුත්තරය කියලා කියන්නේ එක ගත්තා නම් ඊගාට ඊගාට ඒටි එකක් එකතු කරපුවාම එන ඉලක්කයක්. දෙක. ඊට පස්සේ එකක් අවේගත කරන අංගයක් උත්තර කරගෙන අංගුත්තර නිකාය. ඉතින් ඒක පිළිබඳව ඉස්සලාම මතය අදහසක් ඇවිල්ලා තියෙන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. නමුත් ඒ ගොනුවේ 1 2 3 4 පිළිවෙලට ඒ කරපු ගොනුවේ හඳුන්වා දීමක් සාරිපුත්‍ර සංසේ කරන්නේ නෑ. ඒක නිවනට යොමු කරපු එකක් කියලා. ඒක දැනුම දැනුම සඳහා කරන්නේ රස එක් රස කිරීමක්. ඊට පස්සේ තමයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට ඒ තොරතුරු එකතු කරාට පස්සේ ඒක විශාල වැඩක්. මේ ඔක්කොම ගොනු කරලා නිවනට යොමු වෙන තාලෙට දසුත්තරම් පවක්ඛාමි පත්තු නිබ්බාන පත්‍තියා කියලා ධම්මං නිබ්බාන පත්‍තිය ධර්මයේ සඳහා නිවන සඳහා යොමු වෙන විදිහට මේ කරුණු ඕපනයික පිළිවෙලට එකක් එකකට තුඩු දෙන තාලෙට ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට ධර්මයේ නිවන සඳහා වෙනවා. නැත්නම් ධර්මයේ මනුෂ්‍යය සඳහා වෙනවා. ඉතින් මේ ප්‍රයත්න දෙකේදීම සාරිපුත්‍ර සාංශකේ ඉදා අපි වගේ පස්චිම ජනතාවගෙන වෙන්නේ කරලා තියෙන කල්පනාව ඒ ඒවකට හිටපු කාටවත් පතක් කියලා තිබිලා නැහැ. ඒක සරුවචනාංශේ එච්චර අගය කරලත් නැහැ මේක පිළිවෙලට හදලා ප්‍රස්ථාරගත කරනවායි කියන එක. නමුත් සාරිපුත්‍ර සාංශේ අප්‍රතිහතව ඒක කරලා තියෙනවා. තෑ එන ඒ කාලේ සරුවචනාංශේ වැඩ ඉන කාලේ සංඝයා වහන්සේලාගේ තියෙන හැම දුක් ගැනවිල්ලක් වහා කිසිම කෙනෙක් මේ ශාසනයට ඇතුල් වීමට නුසුදුස්සේ කියන්න බැරි වෙන විදිහට සාරිපුත්‍ර සාන්තේ වැඩ කළා තියෙනවා. අහවල් කෙනාට මේ ශාසනයට ගැලපෙන්නේ නැහැ. අහවල් කෙනාට පැවිදි දෙන්න බෑ කියලා කිසිම මාතෘකාවක් කරන්න නැතුව. ඒ කාලේ වයසක මිනිස්සෙක් ඇවිල්ලා මේ අරන්නේ අතුපතු ගාගෙන ඉන්නවලු. මේ සරුවචනසයනකොට අතු ගාන ඊට පස්සේ ඇවිල්ලා කවුද කියලා. ඇහිගලු මම අසවලා මම රාද මේ හොඳටම වයසයි මට ගියක් දොරක් මොකුත් නැහැ මම මේ අරණියට ඇවිල්ලා පස්ථාන කරගෙන ඉන්නවයි කියලා ඊට පස්සේ ඇහුවලු මේ පැවිදි වෙන්න කැමති නැන්ද කියලා අනේ ස්වාමීන් වහන්සේ මං වගේ මේ හොඳටම වයසක මිනිසෙක් කවුරු පැවිදි කරයිද මම මේ ඉන්නකම් අතිවයි හයිය තියෙනකම් උදව් කරගෙන ඉන්නවා එච්චරයි මට කරන්න පුළුවන් එදා සංඝයා රැස් වෙච්ච වෙලාවේදී බුදුජානන්සේ අගොළු මේ අර වයසක මිනිසෙක් වැඩ කරන රාද කියලා ඒ මිනිසෙකින් කවදා හරි උදව්වක් ගත්ත කෙනෙක් සංඝ සභාවේ ඉන්නවා කියලා. සාරිපුත්තාමලගලු තවසක් කොයි මිනිසෙකට පින්න පාත හැන්දක් පිටුවයි කියලා. එහෙනම් දැන් ඔන්න වෙලාව සාරිපුත්තු උපස්ථාන කරපම් පැවිදි කරපම්. ඉතින් ඔක්කොමලා බැලුවා මේ මෙච්චර මේ වයසට ගිහිල්ලා 60 පිටලා හොට බිමෙන්ලා නම් කිව්වොත් මාටත් දැන් 60 පිටලා 60 නෙමෙයි මම හිතන්නේ 80 90 පිටලා හොම්බෙන් යන මේ මිනිස්සු පැවිදි කරන්නේ සාරිපුත්‍ර සාංශය අත දුන්නා. ඊට පස්සේ මනසයා ඒ ඉතුරු වෙච්ච කාලයේ සුර ඇතිවෙච්ච සතුටත් එක්ක වෙන්න ඇති රහත් වුණා. මේ සාරිපුත්‍ර සාංශය අත දාපු නැති තැනක් නැහැ. හැම අපහසුතාවයකදීම ගිහිල්ලා ඒ වැඩේ කරලා ඊටාම නිහතමානීව සරුවචනාන්තේ වෙනුවෙන් කිසිම සරුවචනාන්තේ කිසිම බරක් නොවන විදිහට කටයුතු කළා තියෙනවා. ඉතින් මේ දසුත්තර සූත්‍රයේ සහ ඒ සංගීති සූත්‍රය දිහා බලනකොට තමන්ගේ වැඩ ටික ඔක්කොම ඉවර කරගත්ත කෙනෙක් තව ඊගාවට එන කෙනෙක් ගැන හිතලා මේ තරම්ම මේ තරම්ම දැනුම ප්‍රස්ථාරගත කරගු එහෙම නැත්නම් මේ දැනුම පිළිවිලට හදපු වෙන කෙනෙක් නැහැ බෞද්ධ සාහිත්‍ය නෙවෙයි වෙන මොනම සාහිත්‍යයක්වත් නැහැ ඒ තරම්ම අමුතුම පැත්තක් ඥාන ප්‍රස්ථානයක් දැනුම ගොනු කිරීමක් සාරිපුත්‍ර සාංශක වෙලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම කරන්න සුදුසුකම් තියනවාද? මේ සරුවච්චන් වහන්සේ වගේ සියල්ල දක්නා සියල්ල දන්නා නෝනකින් දේශනා කරපු දේවල් විතරයි මේක අරන් තියෙන්නේ. දන්න දරුම නෙවෙයි. ඒක මේ විදිහට ප්‍රස්ථාර කරන්න. ඉතින් ඒක තමයි ප්‍රාර්ථනා කරගෙන ඇවිල්ලා ඒ ධර්ම සේනාධිපති කියලා සරුවච්චන් වහන්සේගෙම ඒත දග්ග පාළියෙන් අරන් ලබලා ඉදිරිපත් කෙරුවේ ਸਰවඥාන්සේ වැඩ ඉන කාලේ. ඉතින් ඒක නිසා ඕනම කෙනෙකුට විවේචනය කරනවා විවේචනය කරන්න ඉඩ තිබුණා. ඉතින් ඒකේ බොහෝම ලස්සනට මේ දසුත්තර සූත්‍රය දන්නවනම් උදාහරණයක් වශයෙන් කිව්වොත් අපේ ත්‍රිපිටකයේ පොත් ටික උඩ ගහුවොත් මේ එන උත කන්දක්. ඒ ඔක්කොම මේ පිටු ටිකට මාත්‍රිකා කරලා තියෙනවා. රචන කරලා තියෙනවා. සංග්‍රහ කරලා තියෙනවා. පෙළ ගන්නලා තියෙනවා. ඉතින් ඒකේ මේසේ කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඊට පස්සේ තමයි මානවයා මේ දැනුම එපිස්ටමොලොජි කියලා ඥාන ප්‍රස්ථානය කියලා විෂයක් හදාරන්න පටන් ගත්තා. දැනුම නෙවෙයි මේ කතා කරන්නේ දැනුම පිටු කරන හැටි. මේ වචන නෙවෙයි මේ කතා කරන්නේ භාෂාවේ ව්‍යාකරණයක් වාගේ. මනුස්ස මොලේ වැඩ කරන හැටි. ඒ වැඩ කරන විදිහ කොතින්ද පටන් ගන්න ඕනේ කොහොමද හැදෙන්නේ කොහොමද ඉවර වෙන්නේ. ඒකට අපි අනුපූර්ව ප්‍රතිපදාව කියලා කියනවා. එහෙම නැත්නම් පටිපදා කියලා කියන්නේ ඒකමයි. අපි හිතන කවදාකවත් මොනම දෙයක්වත් එක රැයෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඒක දිගට දිගට යන වැඩපිළිවෙලක්. ඉතින් දිගට යන වැඩපිළිවෙලේ චරිතනුව වෙනස්, දේශනා විලාසනුව වෙනස්. ඒ වෙනස්කම් වලට ගැළපෙන විදිහට මේම ගුණ කරන කෙනෙක් ලේසි නෑ. ඉතින් ඒ විදිහට ප්‍රශ්න 10ක් නගලා ඒ ප්‍රශ්න 10ට උත්තර දෙනවා. එකේ වයින්, දෙකේ වයින්, තුනේ වයින්. ඒ නිසා ඥාන ප්‍රස්ථාන විශ්ය හදාන්න කෙනෙක් කියනවා මේක එක කොටුවක්. නැත්නම් ඒක පදාසියක් කඩලා ගියයි කියලා හිතන්නේ දිය වෙලා ගියා වැස්සට දෙමිලා ගියයි කියලා ප්‍රස්තාරේ බලනකොට ඉස්සර පස්සට තියෙන දෙකෙන් හිතා ගන්න පුළුවන් මෙතන අඩු වෙලා තියෙන්නේ මේක තමයි කියලා. උඩ පල්ලෙහාදේ ගලපනකොට මෙතන අඩුව මොකද්ද කියලා හරියට ප්‍රහිලිකාවක් විසඳන කෙනෙකුට වගේ අනුමාන කරන්න පුළුවන් ගතියක් තිබිලා තියෙනවා. ඉතින් ඒ දිගට දිගට ඇවිල්ලා අපි මේ 9 වෙනි පොතේ සාරිපුත්‍ර සාංශය අහන 9ටත් මේ එකටත් මේ ප්‍රශ්න අහනවා දෙකටත් අහනවා තුනටත් හදනවා කතමේ නව ධම්මා අභිඤ්ඤය. අපේ සරුවච්චන් වහන්සේ ඇති කරන මේ සාසනයේ අනිවාර්යයෙන්ම නැත්තම් විශිෂ්ට ප්‍රඥාවෙන් දාතේ යුතු ධර්ම නමයක් තියෙනවා. ධර්ම එකකුත් තියෙනවා දෙකකුත් තියෙනවා තුනකුත් තියෙනවා එහෙමම ගෙනියලා ගෙනියලා මේ කොටුවේදී අහන්නේ කතමේ නව ධම්මා අභිඤ්ඤය. විශිෂ්ට ප්‍රඥාවෙන් දාතේ යුතු ධර්ම නමේ මොකද්ද කියලා ප්‍රශ්න කරුවාම ඊට පස්සේ සරුවචන ධාරිපුත්‍ර සාංශිය පිරිසේ අවධානය යොමු කරනවා මම අද කියලා දෙන්න හදන්නේ මෙන්න මේ මාතෘකාව. ඊට පස්සේ සාරිපුත්‍ර සාංශියම උත්තරයක් දෙනවා. මේ නව අනුපුබ්බ විහාරා මේ සරුවචනාංශයේ සඳහන් කරලා තියෙන මේ කොස්මොලොජි කියලා කියන්නේ එහෙම නැත්නම් මේ ලෝකේ තිරිසන් අපායේ ඉඳලා බ්‍රහ්ම ලෝකේ දක්වා එක එක තල සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ තල තමයි අපි <clears throat> විශාල වශයෙන් පිට දකි. නමුත් හැම තලයකටම අදාළ මානසික මට්ටම හැම කෙනෙක් ගාම තියෙනවා. හැම කෙනෙක් ගාම අපායට යන්න ඕනේ සුදුසුකම් තියෙනවා. පෘථග්ජනේ. හැම කෙනෙක් ගාම තීසං වෙන්න අවශ්‍ය සුදුසුකම් ටික තියෙනවා. හැම කෙනෙක් ගාම යක්ෂයෙක්, ප්‍රේතයෙක්, මිනිස්සෙක්, එහෙම නැත්නම් සදේව ලෝකයක්, එහෙම නැත්නම් බ්‍රහ්ම ලෝකයක් ඕන තැනකට යන්න අවස්ථාවක් තියෙනවා. අපි කෝකටද ප්ලග් වෙන්නේ එතෙන්ට යනවා. ඒ නිසා මිනිස්සයි කියලා කියන්නේ ඒ ඒ නව අනුපුබ්බ විහාරා කියන මේ නමයටම සුදුසුකම් තියෙන කෙනා එක්කෙනෙක්ක් දන්නේ මට ඒ තරම් මේ මූලික සම්පත්‍තිකර අවස්ථාවක් තියෙන කියලා. ඉතින් ඒකේ යම් වෙලාවක එකකින් එකක් ඉදිරිපත් වෙච්ච වෙලාවට එයා ඒකට කොච්චර අභිරමණය කරනවද කියනවනම් ඒකට බැහැගෙන ඒක ගැන කෑකොස්සම් ගන්න පටන් ගන්නවා. හැම කෙනා ළඟම ඒක උපයා ගැනීමේ මූලික ප්‍රභවය තියෙනවා. ඒ නිසා කවදාකවත් තව මිනිසෙකුට නිඳ කරලා කතා කරන්න එපා. එයා ඒක මුදුන්පත් කරගත්තේ නැතුවට එයා ළඟ ඒකට ශක්තිය තියෙනවා. ඒකට පින තියෙනවා. ඒකට සම්පත්‍තිකර අවස්ථාව තියෙනවා. අපි කතාවේ යන්න ඕන පුළුවන් තරම් යාට ඒක මතු කරලා දීලා ඒක මල පිපෙන්න අරින එකයි. එහෙම නැතුව මම මෙහෙමයි, ඔයා මෙහෙමයි, මම උසස්, එයා පුංචි කියන්නේ ගියොත් වෙන්නේ අර අපි ලබාගත් අර පුංචි දෙයක් අනුව ලෝකෙ මනින්න හදනවා. ඒ නිසා නම අනුපුබ්බ විහාරා මට්ටම් නමයක් ගැන කතා කරනවා. මේක උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ඥානය එහෙම නැත්නම් මහිත විශාල ලෝකේ ගෝලේ වගේ එකක් කියලා. ඒකේ වටම කට්ටේ භූ විෂමතා ලක්ෂණ තියෙනවා. කඳු, හෙල් ගංගා එහෙම නැත්නම් සාගර තියෙනවා. ඉතින් හරි විචිත්‍රයි. නමුත් මේක දිගේ ඇතුළට යන්න යන්න යන්න යන්න එන්නේ එන්නේ එන්නේ මේකේ ප්‍රමාණය අඩු වෙලා මැදම තියෙන්නේ ශාල ශක්තියක් විතරයි. ඒ ශක්තිය තමයි මේ මුළු ලෝකෙම පවත්වාගෙන බාහිර කෙලවලට යනට හරිම විචිත්‍රයි. ජාති ආගම් බෙදාගෙන රටවල් බෙදාගෙන දේශ සීමා අරගල හදාන මිනිස්සු රණ්ඩු සරුවල් කරගෙන ඉන්නවා. අද මේ ඇතුලේ ග්ලෝවේ ඇතුලට යන්න යන්න ඒකේ තියෙන්නේ ඔක්කොම පටන් ගන්න එකම ලක්ෂයකින්. එතෙන් අර පිට හැම එකක්ම සම්බන්ධයි. එක එක දිශාගතව. ඉතින් මේ ලෝකයා එහෙම නැත්නම් කියන මේ පෘථග්ජනයා කියන සතා අර පිට කට්ටේ තමයි කරකෙන්නේ. දුලන් ගෙඩියක් වටේ ඇවිදින කූඹියක් වගේ. ඌට පේන භූවිෂතන්ත ලක්ෂණයක් වෙන මූ දන්නෙත් නෑ මේක බෝලයක් කියලා. මෝ දන්නෙත් නෑ මේක ඇතුළට යන්න යන්න මේ විශාල ශේෂ්ඨඵලයක් තියෙන එකක් නෙවෙයි ඒක ලක්ෂකින් පටන් ගන්න කියලා. ඉතින් අර වටේ කරගෙන කෙනාගේ මට්ටම හිඳලා යම් කෙනෙක් ඇතුළට ඇතුළට ඇතුළට පැහැගෙන ගියොත් අපි කොත් ඒකාග්‍ර වෙනවයි කියලා. ඒකෝදි භාවයටපත් වෙනවයි කියලා. එහෙම නැත්නම් හිත සමාහිත වෙනවයි කියලා. අර වටේ රවුම ඇවදපු එක එන්න එන්න ඇතුළට ඇතුළට එකතු වෙනවා. ඒ ඇතුළට යනකොට කොයි කොනෙන් පටන් ගත්තත් ඇතුළට යනකොට ඇති වෙන වෙනස සමාන ලකුණක් පේන තියෙනවා. ඉතින් අර බුද්ධ ඥානයකින් මෙතන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ මේ කරුණු දන්න ඥානයක මට්ටම් 9කට දාලා පෙන්නනවා මේකේ. මේ පෘථග්ජන භූමියේ ඉඳලා මේ අනුපිළිවෙලින් ඒ මිනිස්සු läග ගන්න තැන් මේ läගුම් ගන්න තැන් එහෙම නැත්නම් මේ යන ගමනේ අම්බලම් නමයක් පෙන්ලා දීලා තියෙනවා. සමහරු අම්බලමේ ඉන්නේ නැතුව පහු කරගෙනත් යනවා. සමහරව අම්බලංගුලම ලැග් ගන්නවා. එතකොට එයාගේ ගමන ඉස්සරට යන එක නතර වෙනවා. නමුත් මේක තියෙන්නේ අම්බලම තියෙන්නේ ගිමන් හරින්න විතරයි. එතෙන් ගියා ගිමන් අරගත්ත ඊගා ගමන යන්න ඕන. ඉතින් යන්නේ යනකොට හම්බ වෙන සම්දිස්ථාන එහෙම නැත්නම් වැදගත් ස්ථාන එහෙම නැත්නම් අම්බලන් නමයක් මේක කතා කරනවා. ඉතින් ඒකේ පිටම කට්ටේ තමයි මේ පුතඥය කියන සතා ජීවත් වෙන්නේ. ඒ හරීම විචිත්‍රයි. මේ දැන් කියපු එක තව පොඩ්ඩකින් වෙනස් කරනවා. කිව්වොත් බොරුවක්. කෙරුවොත් හොරකම. කැත කෙරුවොත් අතරමං අන්තික තමයි. ඒ තමයි පුත්‍ජජනක හැටි. කිසිම වගවීමක් නැහැ මොකද්ද කරන්න කියලා. ඉතින් ඒක ගත කරගෙන ඉන්නකොට එක බොරුවක් කියවලවසේ ඒක නතර කරන්න 1000ක් බොරු කියන. මේ කටයුතු කරගෙන ඉනකොට ඒකෙත් තියෙනවා läගගෙන ඉන්න පුළුවන් ගතියක්. අපි කියමු මිනිස්සෙක් වෙලා පුත්‍ජජනෙක් වෙලා හිටපුවාම තිරිසනෙක් පෙරේතෙක් යකෙක් තිරිස වගේ නෙවෙයිනේ. ලැග්ගෙන ඉන්න පුළුවන් තැනක් තියෙනවා. ඒ කොච්චර මන බඳනවද කියනවනම් ඒකෙම ඒ ඒකේ අඳුනගෙන ඒකෙම ලොක්ක වෙන්න හදනවා. මේක මේ අතරමං යනකොට හම්බෙච්චි පැල්කොටයක් අම්බලමක් කියලා මතක නෑ මේකේ අයිය වෙන්න හදනවා. මේකේ රජ වෙන්න හදනවා. මේකේ ආරමය එකතු කරන්න හදනවා. ඉතින් ඒ ලෝකයට තමයි බුදුජානනාංශය පහළ වුණේ. පහළ වුණාට පස්සේ එහෙම කෙනෙකුට මේ චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කතාවක් නැහැ. එයාට තියෙන මේ විචිත්‍ර ලෝකයේ ඒ විචිත්‍රත්වය අභිරමණය කරමින් తත්‍ර తත්‍රාభిනන්දනී කියලා මේ මම මේ ගම්මගියෙක් බව මතක නැතිවෙනවා. මම මේ අපාය ගෙවාගෙන තිසං ආත්ම ගෙවාගෙන පෙරේත ආත්ම ගෙවාගෙන දැන් මිනිස්සෙක් වෙන්න ආවා. දැන් මම මේක පවු කරගෙන ඊ ගාවට තියෙන එකට යන්න ඕන කියන එකක් හිතෙන්නේ නැහැ. මේකේ විචිත්‍රත්වය නිසා එහි ළඟ ගන්න. ඉතින් ඒකට නිදර්ශනයක් වශයෙන් කියනවා කවුරු හරි මේ manussත්වේ පටලවාගෙන එහෙම නැත්නම් මේ පවු කරලා අපායට වැටුණොත් ඌ ඒ අපායටත් ආස කරනවා. මැරෙන්න බයයිලු. අපායින නිරිසතත් මැරණවට බයලු. දන්නවා මැරුණාම ෂුවර් ප්‍රොමෝෂන් එකක්. මැරෙන්න කැමති නැහැ. ඒක නිසා දුන්න කක්කාව බදාගෙන ඉන්නවා මිසක්කා. ඒක කියනවා මේ රත්ත කපාලේ කිත් මන්ත වේසින්බිය කියලා. රත් වෙච්ච කබලකට දාපු මස් පිඩුවක්. ඒ චිරි චිරි චිරි චිරි චිරි චිරි චිරි ගාර මස්තක ඇලිනවනේ. රත් වෙච්ච කබලට ඒ වගේ තමයි ප්‍රත්‍යඥයක වැඩේ මේ කක්කාවේ බැඳීගෙන මේ මගේ අම්මා මේ මගේ තාත්තා මේ මගේ ආගම මේ මගේ රට මේ මගේ ජාතිය කියාගෙන මොකಾದෝ මොකද්ද බදාගත්තා වගේ අම්මා මුත්ත කිව්වත් ගලවන්නේ ගලවන්න කිව්වොත් හටන් කරන්න එනවා. මතක නෑ අර ගමනක් යන අතරමැද සම්දිස්ථානයක් බව මතක නෑ. ඉතින් ඒ පටලෙල්ලි ලෙල්ලලේව කකා මේ ගත කරන ජීවිතයේ මාර දෙයියක් එහෙම නැත්නම් මාරයාගේ නීති පද්ධතියක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒකෙදී මේ මිනිස්සයා ඒකට උනන්දු කරවලා තියාගෙන බොහොම පොඩි පොඩි ටැක්ටික්ස් වගේක් මායගාව තියෙනවා. ගොඩක් කිව්ව නෑ ටිකයි. අපි ඒකම අගය කරගෙන ආඩම්බර කරන එක වවාගෙන කකා කකා ජීවත් වෙනවා. යම් හේයකින් මේ ලෝකේ දක්නා සුළු කෙනෙක් ආවේ නැත්තම් මේකම තමයි අපිට තියෙන්නේ මුලත් මේකයි මැදත් මේකයි අගත් මේකයි උපදින්නේ පෘථග්ජනව ගත කරන්නේ ජීවත් වෙන්නේ පෘථග්ජනව මැරෙන්නේ පෘථග්ජනව. එහි වැරදුනාට පස්සේ බුදු දනන්සේ සඳහන් කළා තියෙනවා ඒ කාන්තෙම gedර යන කෙනෙක් වගේ අපායට තමයි වැටෙන්නේ. මොකද මේක දිගටම කෙරෙන්නේ මේ ඉඳුරම් පිනවීම තමයි. ඉතින් ඒකටත් දැන් අපි දැන් 2018 මතක දන්නේ කට්ටියට ඒකවත්. දැන් 2012 13 කොට ලෝක විනාශයක් තුන. දැන් ඒකවත් මතක නැහැ දැන්. දැන් ඊගාව එකක් එනවා. ඒකේ ඉන්නකොට අද අපි මේ ඉඳුරම් පිනවීම සඳහා දියුණු කරගෙන තියෙන දේවල්. ඒක සඳහා කොච්චර පරිේශන කරනවද? ඒක සඳහා කොච්චර මේ එදිනදා බඩවියත රැක ගන්නවා තබා තව තව මේ ඉඳුරම් පිටීම සඳහා ගත කරන ජීවිතය ගත කරනකොට බලනකොට අද විතර පිරිහිච්ච යුගයක් කවදාකවත් වෙලා නැහැ. ඒකට හේතුව මොකද මේ තරම මානසික අසහන. මේ තරම විසඳන්න බැරි ලෙඩ. මේ තරම පෘථිවි රත් වෙලා. මේ තරම පරිසරය කෙලසිලා. ඔක්කොම තියෙද්දී. ඒක ආපස්සට හරවන්න බෑ. ඔය පාරේම කකකක යනවා මිසක් ආ ආපස්සට හරවන්න බෑ. ඒක නිසා පේන්න තියෙන මනුස්සයල දුන්නොත් අවස්ථාවක් දුන්නොත් කරන්නෙම අර ඉඳුරම් පිනවීම ඒක ඉතින් කාම තණ්හාව කියලා කියනවා. තමන්ගේ ඉඳුරම් පිනවීම ඒකේ සීමාවක්ම නැහැ. හොඳටම දන්නවා මේක ඇහිදල් කූඩේකට වතුර පුරවන්න හදන එකක් වගේ කියලා. වැඩිම පුරව පුරව ඉන්නවා. පුරවල බලනකොට අඩිය විතරයි පේන්නේ. ඉතින් ඒ අතරමැද ඒ කාම තණ්හාව කරන අතරමැද මගේ ඉඳුරම් පිනවීම කියන මේ ප්‍රාථමික යුගයේ අවසල මගේ අපේ කියන එකක් දාගන්න. අපේ පවුල, අපේ ගම, අපේ රට, අපේ ජාතිය කියලා ඊට පස්සේ මගේ එකත් ඉවර කරගත්තේ ඉවර කරගත්ත කෙනෙක් මේ ලෝකේ ඉඳලා නැහැ. අපි ඒකට යනවා. ගියාට පස්සේ විශාල අභියෝග රාශියක් එනවා. ඉතින් අභියෝග රාශියත් එක්ක මේ අවුරුදු 100ක ජීවිතයකින් කොහොමඩක්වත් උත්තරයක් හොයන්න බෑ. එතකොට වෙන්නේ මොකද? විශාල හතුරු වැරදි පෙරදෙන තමන්ගේ ගමනට බාධා කරන්නා වූ විචල්්‍ය සාධක රාශියක් පේනවා. එතකොට ඒක ඔක්කොටම එයා වෛර කරනවා. මේ මගේ සාධාරණ අපේ කට්ටියට සැප දෙන්න හදන ගමනට කාලය හරස් වෙනවා, අල්ලපු ගමනතේ හරස් වෙනවා, වැස්ස හරස් වෙනවා, ආණ්ඩුව හරස් වෙනවා. ඒවට වෛර කරපුවාම අර තණ්හාව නිසාම විභව තණ්හාව කියලා ද්වේෂයක් එන්න පටන් ගන්නවා. ඒ නිසා ප්‍රේමෙමයි තණ්හාව කියන්නේ. ද්වේෂය කියලා කියන්නේ. ඉතින් ලෝකයාගේ මේ පද්ධතිය මේ විදිහට විග්‍රහ කරලා බලන්න Tamanට බෑ. ඒක ඉතින් බුදු කෙනෙක් වගේ ඇවිල්ලා පෙන්ලා දෙන්න ඕනේ. ඉතින් මෙහෙම ඉන්නකොට නැත්නම් බුද්ධෝත්පාද කාලයක් ආවට පස්සේ නැත්නම් සාසනික ආලෝකයක් ලැබුණාට පස්සේ එනතම මේ බුදුජානසී කිව් දෙයට හිත යෙදුවට පස්සේ සමහරෙකුට ඒකෙන් තේරෙන පටන් ගන්නවා හැබැයි නේ නම් මේක කිසිම කෙනෙක් මේ සටනේ දිනපු කෙනෙක් නෑ. හැම කෙනාම අප්‍රත්‍යතව මහන්ති වෙනවා. අතේ කරගැට. ඒත් ඉවර කරලා නෑ. ඒ නිසා තාම කලාතුරකින් කෙනෙකුට හිතෙනවා බලන්න මිට විකල්ප මාර්ගයක්. ඉතින් බුදු වුණාට පස්සේ උනත් බුදුරජාණන්සේ දැක්කේ එහෙම හිතන කට්ටිය ඇත්තේ නෑ කියලා. ඒ නිසා බණ නොකියන්න හිතලා තිබුණා. කියලා වැඩක් නැහැ. මේ ඔක්කොමලා ඉන්නේ තාමත් ඉවර කරපො නැති ඉඳුරම් පිනවීමක. කියලා වැඩක් නැහැ. ඒක තමයි බ්‍රහ්මයා ඇවිල්ලා සාම්පති බ්‍රහ්මයා කිව්වලු සමහරු ඉන්නවා ඇහි එච්චර දූවිලි නැති අය ඒගොල්ලන් කියන්නේ. ඊට පස්සේ තමයි සර්වචනාංශේ මේ දහම්බෙරේ හඬවීම පිණිස ඇතැත්තෝ කන් ඇත්තෝ බණසත්වා කියලා කියනකොට සමහරෙකුට තේරෙනවා මේ අනක්‍රමීය කවුරු 100 100ක් ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ඡන්ද ලැබුණත් මේකේ දිනපෙකක්වත් නැහැ. ඒ නිසා විකල්ප මාර්ගයක් හොයන්න තරනවා මේ කාමය සඳහාම ගත කරන මේ මකර ජීවිත නැත්තම් නාග ජීවිත වෙනුවට අපිට පුළුවන් ද කාමයෙන් වෙන් වෙලා තියෙන සැපයක් එහෙම නැත්නම් නිර්ආමිෂ සැපයක් ගැන හිතන්න මොකද බුදු කෙනෙක් අපිට ඒකට ආදර්ශය පෙන්නලා තියෙනවා ඉතින් ඒ විදිහට මේ කාමයේ ලෝකයේ සම්පූර්ණ මේ පෙන දාන රාකලයක් වගේ ලස්සනට ඒක මැවිලා පෙනෙද්දී කෙනෙකුට විකල්ප මාර්ගයක් කල්පනා වෙනවයි කියලා කියන්නේ ඇත්තටම කියනවා නම් නිවන් දකින්නටත් වැඩි විප්ලවීය වෙනසක් හැරවුම් ලක්ෂයක් තමයි තමන් මේ ගත කරන තමන් මෙතෙක් ලබලා තියෙන හැම ලැබපු දෙයක්ම පිළිබඳව පොඩ්ඩක් විචනාත්මකව බලලා විකල්පයකට යන්න හදනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් අපි ගීගේ හැර යාම කියලා කියනවා, අබිනිෂ්ක්‍මණය කියලා කියනවා. මේ යන සාමාන්‍ය සමාජ රටාවෙන් පොඩ්ඩක් පැත්තකට යනවා. ඉතින් ඒක තමයි පැවිද්ද කියන්නේ නැත්නම් මේ නේවාසික භාවනා වැඩමුළු කියලා කියන්නේ අපි මෙතෙක් කල් හොයාගත්ත ඒ අපේ අලියත්තු හරකබාන රත්තරම් මිනිමුතු නිත්‍ය සංචල දේපොළ නෑ ඒ ඔක්කොම පැත්තක දාලා නික්මීමක් කරනවා ඉතින් මේ නික්මේ ඒ නික්මීමේදී අතහැරෙන කෙලෙස් ප්‍රමාණය මේ මේ කාම ලෝකයේ ආදීනව දැකලා කාම ලෝකයට විකල්පයකට යන්න නික්මීමේදී අතහැරෙන කෙලෙස් ප්‍රමාණය අනුව බලනකොට නිවන් දකින්නට ඉතාම පුංචි කෙලෙස් ප්‍රමාණයක් අපි අයින් කරන්නේ. බරපතල මේක අයින් වෙන්නේ මේ කාමෙන් වෙන්වීමේදී. ඒ කියන්නේ භෞතිකව. එහෙම නැත්නම් වස්තුකාම ක්ලේශකාම කියන එකේ මේ වස්තුකාමෙන් අයින් වීමම පුදුමාකාර විප්ලවයක්. පුදුමාකාර ගඟදි කිහිලට යෑමක්. ඉතින් දැන් මේ අපි ඒ ටික කරලා තිනවා දාම අතපය කැඩලා නැහැ gediya පිටින් ඉන්න මොකක්වත් වෙලා නැහැ. ජොලියකුත් තියන රැයට ගන්නෙත් නැහැ. තනිය දෙපු දියයි. එහෙම ජොලියකුත් තියෙනවා. ඉතින් ඒ ජොලිය දන්නේ ඔය පැවිදි වෙලා නැත්නම් මේ භාවනා කරන පිරිස තමයි ස්කවුටින් වලදී. ඔක්කොම සබ සම්පත් පැත්තක දාලා ගිහිල්ලා මදුරුව කකා ගිනි පොඩක් ගහගෙන වටේ සින්දුවක් කීකේ ඉන්නවා. එහෙම ජොලියක් තියෙනවා. ඉතින් උඟ දෙනෙක් කියන්නේ මේ ගිහිගේ අතහරින්නේ කලකිරලයි කියලා. ඉතින් මගෙන් අහන ඔබ වහන්සේ මොකට කලකිරලාද? මම කමට කිසිම දෙයක් කලකිරලා තියුණා. මගේ වෙන දාන ජොලි ජීවිතයක් තිබ්බේ මට. බුද්ධම ජොලි ජීවිතයක් තිබ්බේ. හැබැයි මට වෙන්න මේක ඊට වැඩිය ජොලි කියලා. වෙන මොකක්වත් තිබුණේ නැහැ මට ඔය ලව් අපේ සබ්සෙට් ගිහිලා බිස්නස් අවුත් වෙලා පිළිකාවක් හැදිලා කබර හැදිලා ඒ මොකක්වත් තිබුණේ නැහැ. එතකොට මට තේරුණා අඩු ගන්න නිකන් සාමාන්‍ය වචනෙන් කියනවා නම් මේ දන් දෙනවලට වැඩිය දන් කනවයි කියන එක ලේසි කියන තරම් සිම්පල් දෙයක් මට තේරුණා. මේ එක්කිරකට ඒක තේරෙන්නේ දැන් හුවොත් කවට හරි මොකද්ද පිංගම කරන්නේ දාන දෙන්න ආසයි. හරි ආසයි. මං කියන්නේ එපයි කියලා. මොකද එපයි කිව්වොත් ඇහෙට කවුද දන් දෙන්නේ මට? ඒක නෙවෙයි මම මේ කියන්නේ. මේ විදිහට මේ දානයක් දෙනවට වැඩිය දානයක් කාලා ඇත්තකට වෙලා ඉන්න පුළුවන් ගතියක් මේ බුදුහාමුදුරුවෝ මෙච්චර ලස්සනට හදලා මේ අවුරුදු 10 ගාණක් එක පවත්තලා 84000කට වැඩිය මේක එක එකන උත්සාහ කළා තියේදී අපි මේක අර්ථකථන දෙන්න හැටි. භාවනාවට වැඩිය දාහනේ හොඳයි. එතෙන් දාහනට වැඩිය භාවනාව හොඳයි. දෙකම විවුර්ත මාතෘකා දෙකක්. ඒwidetilde අපි බලන්න දාන දීමල කරන ආසාව තා දානයක් කාලා පැත්ත කරලා ඒ දෙන මිනිස්සු ස්තුති කරලා ඉන්න එකට ආන්නේ තරම් තරංග සාමාන්‍ය බුද්ධිය නෑ. දැන් මේ දැන් මේ දවස් හතේ අඩු ගන්න කෑවට පස්සේ ඒක තේරියල්ල මං කියන්නේ ඒකවත් නැහැ. ඒ තීද්දිත් ආයතරයක් ගිහිල්ලා ආයතරය සැලසුම් කරනවා අර දාන දෙන්න තියෙනවා මේ දාන දෙන්න තියෙනවා අම්මා වරුන්ගේ දාන දෙන්න තියෙනවා හත් දවසේ දාන දෙන්න තියෙනවා ඉතින් ඕක සැලසුම් කර කර ඉන්නවා. ඉතින් ඒ නිසා කාට හරි වැටහුනොත් මේ බුදු කෙනෙක් පහළ වෙලා ඇති කරලා තියෙන මේ සමාජ ධර්මතාවය එහෙම නැත්නම් මේකට කියනවා ආනුපුබ්බී අනුපූර්ව ක්‍රමයට යන මේ විහෙරණ ක්‍රමය ඔය හිත ඇතුලේ තියෙන මේ මොඩල් එක එහෙම නැත්නම් මේ ලෝක වශයෙන් තියෙන තිරිසන් ලෝකේ പ്രേත ලෝකේ අපාය මනුස්ස ලෝකේ දිව්‍ය ලෝක වගේ තියෙන ඒවා මේ දැන් පරිේශයට දැම්මේ නැත්තම් අපි මේ උසගෙන ගිහිල්ලා එතන තියන්න කවුරක්වත් නැහැ දැනට ඒ ඔක්කොම විවෘතතාවයේ තියෙනවා මම මොකක් එක්කද කෝකටද සම්බන්ධ වෙන්නේ කියලා බලන එක ස්වච්ඡන්දයට සෑහෙන තනක් පුත්‍රජානන්සේ දුන්නා එවන්තයක් උඹලට තීන්දුව කරන්න මේක ਸਰබලධාරි දෙවියන් වහන්සේ අතියේ කියලා ඊශ්වර නිර්මාණවාදයක් කිව්වා. ඒගොල්ලෝ කිව්වා ඔයගොල්ලන් කරන දෙයක් නැහැ. ඔයගොල්ලෝ මෙතන ඉන්නවනම් ඒක දෙවියන්ගේ මනාපේ. ඔයගොල්ලෝ වෙන දැනකට යන එක දෙවියන්ගේ මනාපේ කරන්න තියෙන්නේ දෙවියන්ට ස්තුති මේ ගැළපෙන විදිහට ජීවත් වෙන එක විතරයි. දැන් මේ වගේ දේශනා හරහා සරුවත් chance සංගත වෙන ඔයාට මේ මේක ප්ලග් කරගන්න පුළුවන් ප්ලග් ටොප් ප්ලග් ටොප් එකයි වෝල් එකේ තියෙන පෝල් මෙවුවා නමයක් කැමැති එකට ප්ලග් කරගතයි. ඒ ප්ලග් කරනකොට ඒ බාලම එකට අඩුම එකට ප්ලග් කරන්න තමයි ලෝකයේ ඇදලා තියෙන්නේ. කවුරු හරි කිව්වොත් එහෙම නෑ නෑ ඔය ඕන දෙයකට ප්ලග් කරන්න පුළුවන් ප්ලග් කරාට පස්සේ ඒකේ වෙන විවිධ විදුලි ධාරා ගමන් කරනවා ප්ලග් කරන්න පුළුවන් කිව්වොත් එහෙම ඒ හැම කෙනාම නොහැකියාව ප්‍රකාශ කරනවා. බෑ මට බෑ. මම දන්නවනේ මට දුන්නොත් මේ මේමයි මේ මේමයි කියලා තමන්ගේ තියෙන නොහැකියාව සහ අඩුපාඩු අරයාගේ මෙයාගේ ඔක්කොම බලනවා මිසක් ආ. manussත් ප්‍රතිලාභයේම ලාභයක් බව මේ සියල්ලෙම හැකියාවක් බව ඒකට පොටෙන්ෂල් කියලා කියන නැත්නම් පොසිබිලිටි කියලා කියන තේරුම් අරගන්න නැත්තේ අර කාමයට තියෙන ආසාව නිසා. ඉදurang පිනවීමට තියෙන ආසාව නැත්නම් ආසාවන්ගෙන් පහත්ම ආසාව එක තමයි. ඉතින් ඒක පොඩ්ඩකට කැප කරන්න කැමති නම් මේ උපභෝග පරිභෝග සුඛ උපභෝගී වස්තු පැත්තකට දාලා මේ අපි මේ අමාදි ශික්ෂා ප්‍රඥා ශික්ෂාවට කටයුතු කරන්න පටන් අරගත්තොත් ඒක මෛත්‍රී බුදුහාමරකම් ඉන්න ඕනයක්වත් ඒකට මේ ඉන්දියාවට යන්න ඕනි කියන කතාවක්වත් මොකක්වත්ම නැහැ. හැබැයි මං පිළිගන්නවා ඒ ඔක්කොම උත්සාහ කරන හැම කෙනාටම සමාකාරව ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ තාම කලාතුරකින් කෙනෙකුට නිසා කාට හරි අංශු මාත්‍රයක් හරි මේ කරන ප්‍රයත්නේ උත්තර ලැබිලා තියෙන එක කවදාවත් අව탁සීරු කරන්න එපා බොහෝම කලාතුරකින් ලැබෙයි. ඉතින් මේ පළවෙනිම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පෙන්වන්න හදන මේ නව ආනුපුබ්බී මේ වාසස්ථාන නමේ පළවෙනි එකම පෙන්වන්නේ මේ කාම ලෝකය ඉක්මවන්න පුළුවන් නම් චිත්තක්ෂණයකට කාම ලෝකය ක්ෂණ මාත්‍ර වශයෙන් ඉක්මවල මගේ හිතේ වෙන සමතුලිත මට්ටමක් තියෙනවා මේකට වැඩිය ගැඹුරින් කියලා පෙන්වන්න පුළුවන් නම් හරියට අර ගිහිගේ අතහැරියා අතහැරිය එකට ලැබිච්ච තැග්ගක් වගේ මානසික මට්ටමක් විස්තර කරන්න හදනවා. ඒක හැබැයි ඒ විදියට ගිහිගේ අතහැරීම සරුවචනාංශේ හොයාගත්ත දෙයක්ක සරුවචනාංශේ මානවයට අඳුරලා දීප දෙයක්කුත් නෙවෙයි. සර්වඥාන් වහන්සේටත් ගිහි ගියත් හැරීමට හතර පෙර නිමිතිවලට අන්තිමට හේතුනේ පැවිද්දෙක් තමයි. බෞද්ධ පැවිද්දෙක් නෙවෙයි ඒ. එතකොටමත් ඉඳලා තිනවා ආජීවකයෝ ශ්‍රමණියෝ පැවිද්දෝ ඉඳලා තිනවා මේ හැම ආජීවකයෙක්ම හැම ශ්‍රමණයෙක්ම හැම පැවිද්දෙක්ම පවතින සමාජ ක්‍රමයට විරුද්ධව ගිය විප්ලවකාරයෝ. පවතින සමාජ ක්‍රමේ පැවැත්ම සඳහා යන්නේ. කුල ભેද හදාගෙන, හයරාකි හදාගෙන, ආණ්ඩු හදාගෙන, නීති පද්ධති හදාගෙන ඒගොල්ල කටයුතු කරනවා. ඒකට මේක බලපුවාම කවදාකවත් ඒ නීතියක් ඒ නිලතල මගේ සුභසිද්ධිය සඳහා නෑ. ඒක කවුද ඒක හදන මනුස්සයාගේ සුභසිද්ධිය සඳහා හදාගෙන අපිට කියනවා සෝචකී කරු වෙලා නීති පද්ධතිය බාරගන්නයි කියලා. අපිට කරන්න දෙයක් නැතිකම අපි බාරගන්න. බාරගත්ත දවසේ ඉල්ල කඹරන්නයි තියෙන්නේ. ඒක නිසා මේ ඔක්කොම දෙදී නීති පද්ධතිය කඩලා දාලා විරුද්ධ වෙලා නෙවෙයි නීති පද්ධතියට විරුද්ධව විප්ලව කළා නෙවෙයි පැත්තකට. අන්නේ පැත්තකට වෙන ලකුණ දැකලා තමයි ඩෙක් මහල්ලෙක් මල කඳක් දැකලා කැළඹිච්ච හිත පැවිදි රූපේ දකින්නකොටම දැනගත්තා මෙන්න මේ මේ වැඩේ හොයලා උත්තර හොයන මිනිස්සෙක් ඉන්න ක්‍රමවේදයක් තියෙනවා සමාජයේ මෙහෙම දෙයක් තියෙනවා ගීගියත් ඇතියි ඉතින් ඒක එහෙමම සරුවචනන්සේ සාසනේ පළපදියම් කරා. කෙනෙකුට අවශ්‍ය නම් ඒ විදිහට පැත්තකටලා ඉන්න පුළුවන්. එimhe පැත්තකට වුණාට මොකද ඒ කෙනාට ඒ පැත්තකට වීමේ ප්‍රතිඵලය ගීකේ ඉඳලා කාමයට පහින්ද පහින්ද නැත්තම් කඹුර කඹුර ඉන්නව වෙනුවට අතහැරියට පස්සේ මේ වගේ ඇවිල්ලා පූර්ණ කාර්ය භාවනා කරනකොට ඒක මොකීරද එල්ල වෙන්නේ කියන එක නිවනටම නෙවෙයි ඊට වඩා ඊටාම පහත් පහළ මට්ටමක දෙයක් එක තමයි පළවෙනි වෙනස ඇති වෙන්නේ. අර හින්දපු සම්පූර්ණ කාමයෙන් ගැලිච්ච ගතියට විකල්පයක් නිවනම නෙවෙයි. එමෙන්න එක රැයින් නෙවෙයි මේක සිද්ධ වෙන්නේ. අවස්ථා 9කින් සිද්ධ වෙන්නේ. ඒ පළවෙනි එක එක චිත්තක්ෂණයකට හෝ යෝගාවචරයට මේ කාමයේ ඉන්නකොට තියෙන පරිඋත්ථාන කෙලෙස් වලින් බහැරව මට දැන් පරිඋත්ථාන කෙලිස් වලින් බැහැර මෙතෙන්ට යන්න පුළුවන් කියන එක සාක්ෂාත් වෙලා එහෙම නැත්නම් කියන එක හිත වෙදිලා ඒක ප්‍රකාශ කරන්න පුළුවන් තැනකට ආවනම් ඒ මනුස්සයා මනුස්සයන් අතර උත්තර මිනිස්සෙක් උත්තම මිනිස්සෙක් බාටපත් වෙනවා. ඒ නිසා ඒවට උත්තර මනුස්ස ධර්ම කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් එතෙන්ට එන්නේ ඉස්සෙල්ලා මනුස්සයා මේ පළවෙනි වතාවට මේකට එකඟ වෙනව නෙවෙයි. ඒ මනුස්සයා ඒ වගේ යම් ප්‍රමාණයකට පරිේෂණ කරලා ප්‍රතිඵල ලැබලා තිනවා. ඒ පරිේෂණ කියන්නේ සීල ශික්ෂාව කියලා. යම් කිසි කෙනෙක් මේ සමාජයේ ජීවත් වෙන ගමන් පෞල් කන ගමන් තමන්ගේ පවතින සීල සීලයක් රැකලා ඒ සීලය තමන්ට තේරිලා ඒකින් ජීවිතය උසස් වීමක් කියන එක මේ වෙනකොටත් ලැබපු කෙනෙකුට තමයි ඔය ඊගාවට තියෙන සීලයේදී අපි කටයුතු කරන වීතික්කම මට්ටමේ කෙලස් පිළිබඳව කටයුතු කරලා උපක්‍රම කරලා යම් ප්‍රමාණයක සාර්ථකත්වයක් ඇතිවෙච්ච කෙනෙකුට විතරයි ඊ ගාවට තියෙන මේ පරිඋත්ථාන කියන කෙලෙස් જાතිය හම්බ වෙන්නේ සහ ඒකත් එක්ක කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා ඒක නා වැඩි පටන් ගත්තා නෙවෙයි. ඇත්තට මේක එක පිම්මක් පැනලා ඒතකොට. යම් යම් ශික්ෂාපද රැකීමේදී Tamanට හම්බෙලා තියෙන කරදර අඩු ගතිය පොදුවේ නෙමෙයි පුද්ගලිකව අත්දකලා තියෙනවා. ඉතින් අත්දකපු එකනට ඊගාවට යන අභියෝගය තමයි ඒ වීතික්‍රම භූමියේ කෙලෙස් විවිධාල ප්‍රදේශයක් මේ මේ විදිහට කඩන්න පුළුවන් ඒක දුර්වල දෙයක්. මේ මේ උපක්‍රම වලින් කරන්න පුළුවන් කිව්වට පස්සේ ඊගාවට එන අභියෝගය තමයි මේ පරිඋත්ථාන කෙලෙස්. ඉතින් මේ පරිඋත්ථාන කෙලෙස් ප්‍රධාන වශයෙන් බෞද්ධ පොත්පත්වල උගන්වන්නේ නීවරණ ධර්ම පහවෙන් තමයි. පංච නීවරණ කියලා. නමුත් මේ පටිසම්භිදා වගේ මාර්ගි වගේ පොත්වල නෙය්‍යා වර්ණ විදිහට 6කට කඩලත් පෙළෙන වෙලාවල් තියෙනවා. හැබැයි සමස්තේ නම් එකයි. යම් කයකින් යම් කිසි කෙනෙක් 100%ක් නෙවෙයි සීලය පිළිබඳව යම් තහවුරුවක් ඇති කරගත්තට පස්සේ ඒකෙන් හික්මිලා සීතල වෙලා එයා ඊගාවට යුද ප්‍රකාශයක් කරනවා ඊගාට තියෙන සතුරු බල මණ්ඩලය තමයි පංච නීවරණ නීවරණ වලට විරුද්ධව නීවරණ බිඳගෙන මම යනවායි කියන ඉතින් ඒක කාම ලෝකේ ඉන්න කෙනෙකුට හිතන්නවත් බෑ. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම නීවරණ යටතේ ඉන්නේ. මේකේන කාම ලෝකෙන් අයින් වෙනවා සිල්ව සිල්වතෙක් වෙලා ඒක පිළිබඳ යම් අත්දැකීමක් ඇතුව මේ නීවරණ පිළිබඳව මේ යන ගමනේදී මහසී සයඩෝ ස්වාමීන් වහන්සේ අහනවා නැත්නම් ප්‍රශ්නයක් නගනවා කොච්චරක් සිල්පද විශ්වාසය ඇති වෙන්න ඕනද කොච්චර කාලයක් සිල්වතෙක් වශයෙන් ඉන්න ඕනේද මේ පරිඋත්ථාන කෙලෙස් එක්ක යුද ප්‍රකාශ කරන්නේ කිසි කෙනෙක් උත්තර දෙන්නේ නැහැ. අඩුම ගානේ පන්තිල් තියෙන්න ඕන. එක චිත්තක්ෂණය සිල්ලකලා තිබුණා නම් ඇති සමාධි භාවනාවට යන්න. අන්න එහෙම බෑ කියන එකට තමයි නෑ නෑ එහෙම කරන්න බෑ. ඒකට මෙච්චර සිල්පද රකින්න ඕන, මෙච්චර කාලයක් ඉන්න ඕන කියන ඔක්කොම පස්සේ ආපු අනවශ්‍ය බහුමත. බුදුරජාණන් වහන්සේ එහෙම මොකක්වත් කරන්නේ සිල්පදයක් අවශ්‍යයි. සිල් රැකෙන්න ඕනේ. හැබැයි මෙච්චර සිල්පද රැකෙන්න ඕනේ, මෙච්චර කාලයක් රැකෙන්න ඕනේ කියන එක වර්ගීකරණය කරලා නැහැ. නමුත් භාවනා කරන්න ඉස්සෙල්ලා සිල්පදයක් රකින්න ඕන කියන එක අපි පිළිඅරන් තිනවා අට සිල් තියාගෙන ඉන්නවා. අට සිල් සමාදන් කරලා තමයි භාවනාවට යන්නේ. එතකොට මේ යෝගාවචරය ඇත්තටම මේ සිල්පද රැකීමේ ආනිසන්ත මේනොට බුද්ධි විඳලා තියනවාද? එනතන සම්මත වශයෙන් අරගෙන තියනවාද කියන එක දෙපැත්තම වාසියට තමයි තියාගෙන යන්නේ. ඉතින් ඒ විදිහට සිල්පදයකින් නැත්තම් පරිවෘත් විතික්කම් මට්ටමේ කෙලෙස් එක්ක වැඩ කළ යම් ශක්තියක් ඇති කරගත්ත යෝගාවචරයා ඊ ගාවට තියෙන පරිඋත්ථාන කෙලෙස් පිළිබඳව කරන මේ හටන හටන පැත්තක තියන මේ යුද ප්‍රකාශය අපුදුමාකාර අභියෝගයක් ඒ රිස්ක් එකක් ගන්නවා. එහෙම නැත්නම් ඒ අනතුරුදායක தത്വෙට અભીતව යුද්ධ ප්‍රකාශයක් කරනවා. ඒ යුද්ධ ප්‍රකාශය කෙරුවට වැඩේ හරියන්නේ නැහැ. ඊට පස්සේ ඒකට අවශ්‍ය උපකරණ ආයුධ හදා ගන්න ඕනේ. වෙලාව බලලා පහර දීම කරන එක තමයි අපි මේ උදාහරණයක් වශයෙන් කියනවා නම් වැඩමුළුවකට ඇවිල්ලා පැයක් වාඩි වෙලා ඉනකොට ඒ ඒ පැයේදී කොහාටද හිත යොදන්නේ? මොකද්ද කරන්නේ? මොකද්ද එකෙන් බලාපොරොත්තු වෙන්නේ? කොහොමද ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න කියන එක ඔය ඉඳගත්ත පළියට හම්බ වෙන්නේ කර කර කරලා සාකච්ඡා කරලා බණ අහනකොට තමයි තේරෙන්නේ මම ඉඳගත්තාම ඉඳගෙන ඉඳගෙන ඉන්නේ මොකක් ළඟා කරගන්න. ඉඳගෙන ඉන්නේ මොකද්ද මූලික පරමාර්ථය? නැත්නම් අත්‍යන්ත පරමාර්ථය මොකක්ද? සක්මන් භාවනා කරනකොට මොකක්ද අත්‍යන්ත පරමාර්ථය? එදිනදා ජීවිතේ වැඩ කරනකොට සතිය පිහිටුණා භාවනාවට නංගනවා කියනක මොකද්ද? ඒක උරගා බලන්නේ මොකෙන්ද කියලා බැලුවොත් සාමාන්‍ය විදිහට භාවනාවක අවශ්‍යතාවය ඇයි භාවනා කරන්න කියලා ඇහුවොත් කියලා දෙන්න පුළුවන්නේ අපි ඒ වගේ භාවනාවක් නොකරනවා නම් හිත කොයි වෙලාවෙ කොහෙ යනවද කියලා කාටවත් කියන්න බෑ එහෙම නැත්නම් හිතේ න්‍යාය පත්‍රය බැලුවොත් කිසිම කෙනෙකුට න්‍යාය පත්‍රයක් නැහැ. අපි මොන විෂය පිළිබඳව සබ්ජෙක්ට් මැටර් ස්පෙෂලිස්ට් වෙලා හිටියත් හිත යන තැන කාටවත් සීමා කරන්න බෑ. ඒ නිසා මේ ඔක්කොම හම්බ කරලා හම්බ කරලා අඩිය නැති මල්ලකට පුරවන වගේ එකක් කරන්න. පල්ලක් නැති මල්ලකට මේව හම්බ කරලා හම්බ කරලා දාන්න. බලනකොට මොකක්වත් නැහැ. අන්තිමට මරණ මොහොතේදී බලනකොට කිසිම චාරයක් නැහැ මේක. අන්නේ චාරයක් නැතුව හැසිරෙන හිත මොකක් හෝ දන්න මධ්‍යස්ත නැවත නැවත ලබන්න පුළුවන් අත්‍යක්ෂණය කරන්න පුළුවන් අරමුණක තියලා මෙන්න මේ චිත්තක්ෂණය මගේ හිත තිබ්බ මෙන්න මේක කියලා කියන්න පුළුවන් නම් අපි එකට කියනවා හිතේ වෙලාවේ නන්නත්තර වෙලා නැහැ අසවල් අරමුණේ තිබ්බේ කියලා කියනවා. ඉතින් මේක මේ මූල ධර්මානුකූලව මේ පරිඋත්ථාන කෙලස් ගැන කතා කරනකොට මගේ හිත තියෙන්නේ අසවල් එකේ. අසවල් අරමුණේ ඒ අරමුණ උග්‍ර කාමයේ හෝ ද්වේෂයේ නෙවෙයි මධ්‍යස්ථ අරමුණක්. ඒ අරමුණ නැවත නැවත මතුවෙන එකක්. ඒ අරමුණ ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් එකක් නම් අන්න ඒ වෙන දෙයකට හිත යොදන්න නැත්නම් එල්ල කරන්න හදන උපමාව සරුවචනංශයේ මතක් කරලා දෙනවා. ඈත තියෙන එල්ලකට හරියට බීතලෙන් විදින්න හදන ගන්න උත්සාහයක් වගේ ඊතලේ එහෙම යන්නේ නැතුව හරියටම එල්ලෙටම විදින්න ගන්න දුනු ආයෙක හෝ දුනු ආයෙකේ සහකාරය කරන උත්සාහයක් වගේ. හැම තැනම චාරයක් නැතුව දුවදුව හිටපු හිත දන්න කියන ඒ කර්මණයට ගන්න එක අපි කියනවා. ඉඳගත්තට පස්සේ වාඩි වෙලා භාවනා කරන කෙනා තමන් බාධා වෙන කරුණු හිරිහැර වෙන කරුණු පුළුවන් තරම් අඩු කර ගන්නවා. අඩු කර ගැනීම සඳහා පట్టල වාඩි වෙනවයි කියන එක ඉඳගෙන ඉන්නකොට මේ කයේ සහයෝගය ලබා ගැනීම සඳහා පట్టල වාඩි වෙනවා කියන එක මේ ලෝකේ තියෙන කිසිම සුඛභෝගී උපකරණයක යානයක වාහනයක කොට්ටක මෙට්ටක කරන්න බෑ. ඒ සඳහා අවශ්‍ය කරලා තියෙන නිකන් කය එක විදිහකට තියෙන එක විතරයි. ඉතින් ඒ සඳහා මේ කාය සාක්ෂියකින් කය කැප කරලා මේ කරන වැඩේදී Taman දන්නේ නැත්නම් මෙන්න මේ විදිහට වාඩි වුණොත් තමයි මට සැප කියලා. ඉතින් මේ පරියන්ක හරියන්නේ නැහැ. ඒ නිසා වාඩි වෙන්න පුළු පුළුවන් තාලෙට බල බලන්න කොයි එකද කොයි විදිහට වාඩි වෙච්චහමද මට කය අමතක කරන්න පුළුවන් සරල භාෂාවෙන් කියනවා මෙන්න මේ විදිහට කය තිබ්බොත් මට ඒ අමතක කරන්න පුළුවන් යා ඒක විසින් නඩත් වෙනවා අපි අම්මා කාට කය තිබ්බොත් ඒ විදිහට අපිට පටල නැත්තම් ඒක නඩත්තු කර කර ඉන්න වෙනවා අපිට වෙන අරමුණක් අඳුල්ලා දෙන්න හම්බ වෙන්නේ නැහැ ඒ නිසා කය පටලව තැම්පත් කරගන්නවා කියන එක කිසිම ත්‍රිපිටක ග්‍රන්ථවල හොයන්න බෑ බුදුන්සේ පල්ලංකම් ආභුජිත්වයි කියලා කියනවා. පළඟ බඳ වාඩි වෙන්නේ කියලා. ඉතින් වාඩි වෙලා Taman දැන් මේ ඉඳගත්ත ඉරියව්වේ මට කිසි බාධාවක් නැහැ. ටික වෙලාවක් ඉන්න පුළුවන්ද කියලා බලන එක සඳහා කයට හිත යොදලා සැකිල්ල ගන්නේ කියලා කියනවා හිතෙන්. මම මේ ඉඳගෙන ඉන්න ක්‍රමේ මයි වැඩිට පහසුවක් වෙයිද කියලා. එහෙම නැත්නම් මේ කය නිතරම සංඥා නිකුත් කරන්න පටන් ගන්නවා අසමබර භාවය නිසා වේදනා නිසා, සද්ද නිසා අන්‍යව පුළුවන් තරම් ප්‍රයත්නයෙන් ප්‍රයෝගයෙන් අයින් කරන්න කියනවා. අපි භාවනා මධ්‍යස්ථාන කියන්නේ ආන්නේ කරදර අඩු තැනකට. අඩු තැනකට ගියත් තමයි පట్టල වාඩි වෙන්න දන්නේ නැත්නම් උලක් උඩ හිටියා වගේ නැත්නම් වලිගේ උඩ වාඩි වෙච්ච රිලෙවෙක් වාගේ ඉතින් අලිය. ඒකට කියන්නේ තියෙන වලිගේ පොඩ ගසාදාලා අයින් කරලා වාඩි වෙන්න කියලා. ඒක කියලා දෙන්න ඕනේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න මේකට කරන අනුග්‍රහයක්. ඊට පස්සේ පාඩු වුණාට පස්සේ Tamanට ස්වභාවයෙන් මොකද්ද තේරෙන්නේ මම දැන් හිතගෙන නෙවෙයි කියන්නේ මම දැන් ඉඳගෙන ඉන්නේ මම දැන් නිදාගෙන නෙවෙයි මම දැන් ඇවිදිමින් නෙවෙයි මම දැන් ඉඳගෙන ඉන්න බව දැනගන්නේ මොකෙන්ද කියලා බලන්න එතකොට ඒක මේ පිටින් ගෙනත් දාපු එකක් නෙවෙයි අපි සංසන්දනාත්මකව බලනවා ඉඳගෙන මම දන්නවද හොඳටම මම හිටගෙන නෙවෙයි කියලා මම දන්නවද හොඳටම ඇවිදිමින් නෙවෙයි කියලා මම දන්නවද හොඳටම නිදාගන්න වෙයි කියලා ඒක හොඳට ප්‍රත්‍යක්ෂණය කරන්න. කොහොමද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? ඇවිදින වෙලාවේ බලන්න ඉඳගෙන ඉන්න එකෙත් එක්ක කොහොමද වෙනස් වෙන්නේ කියලා. එහෙම නැතුව මේ අසවල් දේ බලන්න ඕනේ මේක තමයි හොඳම දේ කියලා අපි හිතේ දාගෙන ඉන්නවා එකකින්වත් අපිට ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. ඒ නිසා කවදා හරි යෝගාවචරයකට හිතන්නේ උන්ට අර වගේ උන්ට උදේට දා කෑම දාන ටිකක් අරගෙන අරපත හොදාගෙන පිරිසුදු වෙලා ගිර නගින වෙලාවක වාඩි වෙලා මම දැන් මේ භාවනාව සඳහා වාඩි වෙලා ඉන්නවයි කියලා ඉඳගෙන ඉන්න එකේ සැපේ ලැබුණා නම් ඕකටයි නිවන කියන්නේ. එච්චරයි වෙන මොකක්වත් නැහැ. මම දැන් හොඳට වාඩිලා ඉන්න කිසිම දෙයක් කරන්නේ නැහැ. ඉඳගෙන ඉන්න එක සැපක් මට. අනේ තව චිත්තක්ෂණයක්. දිගින් දිගට මේක පවතිනවා නම් Tamanට තේරෙයි ඒ සඳහා මේ ඉඳගෙන ඉන්න බව රස විඳින්න නැත්නම් ඉඳගෙන ඉන්න එක අභිරමණය කරන්න කීයක් බාධක අයින් කරන්න ඕනේ. ඒක නිසා මේකට කියනවා ඉඳුන් හිටුන් පහසුකම කියලා. ඒකල කල්පනා කරලා බලන්න මේ වගේ සැලසුම් සහිතව කෙරුවේ නැත්නම් අපි හැම වෙලාවෙම අඩලෙටනේ ඉන්නේ. කිසිම වෙලාවක කිසිම රස්සාවක කිසිම තැනක අපේ ඉරියව් සම්බර නැහැ. ඉතින් ටික කාලයක් යනකොට ලෙඩ වෙනවා. මොනම මැෂින් එකක් වුණත් ලෙවල් කෙරුවේ නැත්නම් මැෂින් එක අත්‍යත්වයි. හදන්න ඉස්සෙල්ලා හොඳට පොළොව පట్టල කරලා පట్టල කර ගන්නවා. ඉතින් මේ පట్టලේ ගැන බුදුහාමුදුරුවෝ කොච්චර කතා කරලා තියෙනවද ඒ නිසා දල වශයෙන් කිය හැකි සරල වශයෙන් කිය හැකි යම් මොහතක ඉඳගෙන මම මේ ඉඳගෙන ඉන්නවා කියන එක සතුටින් මනුස්සයාට විතරයි නිවන් දකින්න පුළුවන්. ඉඳගෙන ඉවලා අරකන උනේ නෑ මේක උනේ නෑ ඉඳගෙන තින්නේ අඩලෙට ඒකත් වේදනාව සහිතනම් ගමනක් වෙන්නේ නෑ. ඒ වගේම පොළවේ ඇවිදිනකොට සමබරව ඇවිදින ගමන් සතුට වෙන්න පුළුවන් මිනිසෙක්. මට මම පොළවේ ඇවිදිනවා. ඉතින් කවුරුවත් හිතන්නේ නැහැ මේ වගේ දෙයකින් මේ නිවන පටන් ගන්නවයි කියලා. ඉතින් ඒකට මහසීසාඩෝ ස්වාමීන් වහන්සේ මතක් කරනවා එක චිත්තක්ෂණයකට පටල වාඩි වෙලා හිටියට ඒ පටල වාඩි වීමේ ආදීන වානිසංශ ඒ චිත්තක්ෂණේ වැටෙන්නේ නැහැ කියලා. චිත්තක්ෂණ කීපයක්ම වාඩිලා ඉන්න. වාඩිලා ඉන්නකොට තේරෙනවා අපි වෙන වෙලාවක මේ ශරීර දින 10 වද ඒකෙන් ගන්න වැඩ. හරියට කරත්ත බැඳගත්තු මීහරකෙක් වාගේ බරාදිනවා මිසක්කා. කයේ සුවසිටිය පිණිස අර්ථ කුසලයේ පිණිස මේ පොඩ වාඩි වෙලා ඉන්නේ අපි අපේ කාර්යතරණ කොහෙද වෙලාවක් තියෙන්නේ බුදු කෙනෙක් පහළුන් නැත්තම්. අපිට ඇත්තටම කියනවා නම් දැනටත් පැය 24 මදි. පුළුවන් නම් මාරයට ගණන් කෙවලලා පැය 25 කරගන්න ෂුවර් ඕගොල්ලෝ පොලිමේ ඉඳී ගිහිල්ලා කීය දීලා හරි ගමන්නේ පැය 24 25 කරන්න. ඒ 25න් කොච්චර ප්‍රදේශයක් දෙනවද? තමන්ගේ හිතසුව පිණිස නැත්තම් තමන්ගේ ආත්ම කුසලයේ පිණිස. ඉතින් බුදුහාමුදුර අපිට ඒකනේ ගිනල්ලා මේ දීලා තියෙන්නේ. වාඩි වෙලා ඉන්න එකේ සැපේ. ඇවිදිනකොට ඇවිදින එකේ සැපේ. දත් මදිනකොට දත් මදින එකේ සැපේ. බත් කනකොට බත් කන එකේ සැපේ. මේ කරන කරන දේ අපි ඒක එළඹ වාසය කරනවා නම් ඒකෙන් කියන්න තියෙන්නේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්න චිත්තක්ෂණයේ නීවරණ පහම නැහැ. ඇවිදිනකොට ඇවිදින බව දන්න චිත්තක්ෂණයේ නීවරණ පහම නැහැ. දත්මදිනයි දත්මදින බව දැනගෙන ඒක එළඹ වාසය කරනවා නම් නීවරණ පහම නැහැ. ඒක නිසා ඒ සඳහා කාලයක් වෙලාවක් ඉරියව්වක් නෙවෙයි අවශ්‍ය කරලා තියෙන්නේ. ඇත්තටම ගොඩක් අත්හැරදී උනාට පස්සේ තමයි ඒක තේරෙන්නේ කරගෙන කරගෙන යනකොට තේරෙන්න පටන් අර ගන්නවා. මේ කියන පරිඋත්ථාන කෙලෙස් ඔය හිතන තරම්ම ඝන බහල නැහැ. ඒකට හරි උපක්‍රමයේ කෙරුවොත් අපිට 100%ක් නැති කරන්න බෑ. අතරමැද පැලිරි හිදස් විනිවිදින්න පුළුවන් තැන් හොයන්න හොයන්න යන්න යන්න යන්න අපේ මොලේ කවදාකවත් ක්‍රියාත්මක වෙච්ච නැති ස්නායු පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා මේ නීවරණට යට වෙලා ඉන්නවට වැඩිය ඒකේ දුර්වලතන බලලා ඒකට පහර දීම සඳහා කටයුතු කරනකොට කිසිම කෙනෙක් කරපු එකක් කොපි කරලා හරියන්නේ නැහැ. තමන්ම ක්‍රමසහ විදි හදන්න ඕනේ. එහෙම කරගෙන කරගෙන යනකොට තමයි අපේ කවදාකවත් ක්‍රියාත්මක වෙච්ච නැති මොලේ යම් යම් පද්ධති වැඩ කරන්න පටන් අරගන්නේ. ඒකේ පළවෙනිම දේ තමයි කය යාලු කරගන්න. හැම වැඩකටම කය යාලු වෙන්න ඕන නිසා මේකට කායගත සති කියලා කියනවා. ඒක නැත්තම් මේ ලැබපු මනුස්ස ජීවිතය අගය කරන්නේ නැතුව ලැබු මනුස්සයෙ ඉඳුම් හිටුම් ඉරියව්වේ පහසුකම දන්නේ නැතුව මේ තටමඬ ගියොත් මං කියනවා නිකන් පූසෙත් දිහා බලන්නේ. ඌ කොච්චර ජොලියද ඉන්නේ. ඕන genuට තද වෙලා ඉන්න වෙලාවක නිකන් පූසෙත් දිහා බලන්න. ඌ පූසා විතරක්. රජුරුවන්ගේ සිංහාසනේ නැග්ගත් රජුරුව එලවන්නේ නැතිව. බල්ලෙක් නැග්ගොන චිප් බල්ලා කියලා ගහලා පයින් ගහලා ඌ ඇදලා දානවා. පූසා ඒ තරම් අපිට පණිවිඩයක් උගන්වනවා. කොයි වෙලාවෙත් හරි පහසුවෙන් ඉන්නේ. හැබැයි මීයෝ අල්ලන්න ගියා. අය මොකුත් නැහැ. හරියටම වැඩේ කරා. ඊට පස්සේ උපාසක බලලා. ඌ මේ කොයි එකද බලන්නේ නෝනේ සොක්‍රටිස් වගේ ඉන්නේ. ඕම වැදගත් තාලෙට ඉන්නේ හැබැයි ඉන්නේ මොකක් හරි නලියවන ඌට තේරෙනවා. මේ මිනිස්යාට කවදාකවත් ඒක කරන්න බෑ. කවමදාකවත් ඒක. උන්ට ඉඳුන් හිටුන් පහසුකම කියන එක තේරෙන්නේම නැහැ. කොහේ ගියත් අඩලෙටමයි වාඩි වෙන්නේ. ඇවිදින්න ගියත් අඩලෙට. ඉතින් ඉන්සාව නිකන් මහ පොළොවේ නිකන් ඇවිදිනකොට එහාට මෙහාට පටලෙට පූසෙක් ඇවිදිනකොට කවදාකවත් සද්ද ඇහෙනවද කියලා බෑ. ඉතින් පූසයි ගන්නවලු කොටියට. ඒක පවුලේ කට්ටියනේ. ඉතින් කොටියට වෙලා තියෙන ගොදුරක් දැකුවා දබාස් දබාස් ගාලා වලිගේ ගහනවලු එහාට මෙහාට ගොදුර දුවනවා. ඌසා වලිගේ හොල්ල නැට දැකලා තියෙන ගොදුර දැකපුවා. පොළවේ වද්දන්නේ නැහැ. පිටිපස්සින් එක නත් පේනවා වැඩේ ඇලයින්මන්ට් එක යනවා කියලා. ඒකෙන් පූසට ගහක් දිගේ උඩට නැගලා බහින්න පුළුවන්ලු. කොටියට නගින පිට නගින පාඩ මෙතන උගල්ලා තියෙන පූසා. බහිනට උගල්ලා නැහැ. ඒක ඌ කොන්ද කඩා ගන්නවා. ඒ නිසා කොටිය පූසයි තරහ. මේ මනුස්ස ජීවිතය ගත කරන්නක පූසෙක් ආයි. මම අවුරුදු එකමාරක් විතර ස්පයි කරා ඥානාරාම ස්වාමීන් බලන්න. බලාගෙන හිටියා මේ මනුස්සයා මේ වයසටද මේ තැම්පත් වෙලා ඉන්නේ නැත්තම් බොරුවක්ද මේ කරන්නේ? එතෙන් මොකද්ද වෙන්නේ කියලා හැම ඉරියව්වෙම හැම ඉරියව්වෙම ඉන්නේ බොහෝම පහසුයි. මේ මහා බර වැඩක් කරන කෙනෙක්. ඉතින් මේ වගේ පුංචි කරුණු ඊගාවට අපිට කරණ තියෙන පාඩමේ කරණ තියෙන මේ නීවරණ නැති කිරීමේදී Taman ඉන්න මොන ඉරියව්ව හරි කමන්නේ ඒ ඉරියව්ව සම්පatti කර අවස්ථාවක් කරගන්න. සාසන සම්පත්තියක් කරගන්න. කඹුරන් නැතුව මේකට කියන්නේ ඉඳුන් හිටුන් පහසුකම කියලා. ඉඳුන් හිටුන් පහසුකම දන්නවනම් ඉතින් මාසේ ලෙඩ වෙන්නේ නැහැ. හැම වෙලාවෙම මේ කයත් එක්ක ජීවත් වෙන්න. ඉතින් ඒක නිසා අපි අද ලෙඩ වෙලා තියෙන්නේ කයට වෛර කරන නිසා. ඉරියව්ව දන්නේ නැති නිසා. අපි මේ කය තියෙන විදිහට කැමති නැහැ. ඒක බොඩි බිල්ඩින් කරන්න හදනවා. බර උස්සනවා. රූපලාවන්‍ය කරනවා. එහෙන් මෙහෙන් වැඩ දානවා. මේ හැම එකකම තියෙන ප්‍රകൃතියට වෛරයක්. ඊට පස්සේ ඒක ඉවරලා බලුවාම අර තිබුණ රෙඩිය පොඩ්ඩක් ඇතයි. ඕන බොඩි බිල්ඩින් කරන කෙනෙක් අවුරුදු 40 50 පෙන්නට පස්සේ මේ තන් වැක්කිරෙනවා නාකි ආච්චි කෙනෙක් වගේ. 40 50 යනකම් මේක ෆිට් බොඩි එක තියෙනවා. කණ්ඩ දෙයක් නෑ ඊට පස්සේ. ඕනේ සිංහෙක් නිකන් බල්ලෙක් වෙනවා. මොකද මේ වෙලාවට ස්ටීරියොයිඩ්ස් කාලා හරි මේක පුම්බගෙන පෙන්නගෙන දිනනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? බලන්නකො බුදුරජාණන්සේගේ ශරීරය දිහා. ආයි කිසිම නෑ ඒ වගේ නිකන් ආටෝප සාටෝප මොනවත් නැහැ. දෙචිතක් මහ පුරුෂ ලක්ෂණ 80ක් ව්‍යංජන පින. හැම වෙලාවෙම ඉන්නේ ඉන්නේ ඉරියව පිළිබඳ අවබෝධය. ඉතින් මේක අත්‍යවශ්‍ය දෙයක්. මේ වැඩමුළුව පුරාවට නිකන් කටුකොහලක ඉන්න ඕන ගමක්, අඩලෙට ඉන්න ඕන ගමක්, අරක මේක හොයාගෙන යන්න ඕන කමක් නැහැ. Taman ඉන්න ඉරියව්ව මොන එකේ හරි කමන්නේ ඉන්නවනම් මතක් කරන්න තියෙන්නේ ඉන්න ඉරියව්ව දන්න හැම චිත්තක්ෂණයකම හිතේ පරිඋත්ථාන කෙලෙස් නැහැ. එතකොට බලන්න අපි කොච්චර අඩු චිත්තක්ෂණ ප්‍රමාණයක්ද ඉන්න බව දන්නේ ඉන්න බව අගය කරන්න කියලා. ඒ මොකද අපි මේ අනෙකුත් වගකීම් යුතුයකන් නිසා අපි මේ ශරීරයේ ඇදට තියලා තියෙන්නේ අඩලෙට තියලා තියෙන්නේ භාගෙට ඉන්නේ. ධන්නේකට කියනවා මේ ලැබිච්ච ඕලාරික අත්පටිලාභය එළඹ වාසය කරනවා කියන. කුයි ඉරියව්වේ හිටියත් මොනවා කරත් කරන දේ ඒකට ලේසි ක්‍රමේ තමයි ඒ ඉරියව්වට හිත ගන්න තියෙන ලේසි ක්‍රමේ තමයි SMS කියලා කරන දේ පොඩ්ඩක් නැවතිල්ල කරන්න. එතකොට නිතරම හිතහන මොකද කියලා. ඒතර කියන්න බෑ නෑ මට අවශ්‍යලා තියෙන සති පිටව. අනිත් එක අදිෂ්ඨාන කරන්න මම මේ වැඩ ඔක්කොම කරන ගමන් ඒක ඇටිගෙන සතියෙන් ඉන්නවාද කියලා. තුන්වෙනි එක තමයි Tamange නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙන්න. විශේෂයෙන්ම වැඩමුළු ඇතුළත. මොන වැඩක් කරත් ඒ කරන වැඩේ සද්දයන් නිකුත් වෙනවා. එහෙම තමයි මීයෝ ඉන්න බව පූස දැනගන්න. මීයට බය සද්ද නැතුව වැඩේ ඉන්න. Taman කරන හැම වැඩකදීම නිකුත් වෙන සද්දයට අහුම්කම් දෙන්න අඩු කරන්න උත්සාහ කරන්න එපා. ඉබේම අඩු වෙනවා. ඒ ඔක්කොගෙන් වෙන්නේ අර අවධානය වර්තමාන මොහොතට ගැනීම. ඉතින් එතකොට ඒකෙදි එක එක නායක එක නෝ SMS වැඩි කරන්න ගියාම මේ මහා සෙනඟක් මැද හිටියත් Taman ඉන්නේ උදකලා වෙලා. ඉතින් ඒව මං හිතන්නේ ඔය ගැඹුරු භාවනාවක් නෙමෙයි මම මේ කතා කරන්නේ. අපි ළඟ දැනටම තියෙන දිනචරියාව හරහා චිත්තක්ෂණ කීයක් ගොඩ දාන්න පුළුවන්ද? ඒ විදිහට ගියොත් විතරක් ඒකේ අභිවෘද්ධියක් නැත්නම් අනුපූර්ව විදිහට විදිහට Tamanට චිත්තක්ෂණ රාශියක් එක දිගට මට නම් මේක ඇතුළත නීවරණ තිබුණ නැහැ කියලා ප්‍රකාශ කරන්න පුළුවන් වෙයි. ඉතින් අද ගොඩක් වෙලා ගිය නිසා මම මෙතන නතර කරන්න බලාපොරොත්තු වෙනවා ධර්මදේශනාව. අපි බලමු ඉස්සරහට මේක මේ ලබාගත් පදනම මත ඉඳගෙන කොහොමද ඉස්සරහට යන්නේ කියලා. ඒ මෙතෙක් වෙලා දේශනා කරපු කාරණා ඉදිරිපත් කරපු කාරණා හැම කෙනාටම මේ කරගෙන යන වැඩ පිළිවෙලට ධෛර්යයක් ශක්තියක් පිණිස හේතු ආසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අපි විශාල සංවිධානයක ප්‍රයත්නයක් විදිහට වැඩමුළුවේ දවසක් කරදරකින් තොරව ගත කරා. ඒ නිසා අපි ඒ පෙනීනොපෙනී උදව්කාර කළා වූ සියලුම සත්පුරුෂ මණ්ඩල වලට අපි එකතු කළා වූ යම් කුසලයක් වෙනවනම් ඒක අනුමෝදන් කිරීමේ ශීර්ෂයෙන් සත්පුරුෂයන්ට ආදාර උපකාර කරපු සීල දනාලට පෙනීනොපෙනී කරපු සීල් දනාලට ඒ පිනයිත් වේවා කියලා සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඒ වගේම අපි මේ වැඩ කරගෙන යනකොට අපිට ඥාතිවරු වශයෙන් උදව් කරන සියලු දෙනාම ජීවත් වෙන්නේ නැත්තෝ වේවා නැත්නම් මිය පරලෝකයේ ඇත්තෝ වේවා අපි ඇත්තෝ මේ වෙලාවේ තී කරනවා කියන සංකේතයක් වශයෙන් අපි ඥාතියින් වෙනුවොත් සාදුකාරය පවත්වන අතර අපි ඉල්ලා හිටමු යැත්තන්ට ඉන්නා තැනක සිට අපේ සාදු නාදය අහලා අපිත් එක්ක මේකටම සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා ඥාතියින් වෙනුවෙන් සාදුකාරය පවත්වමු සාදු සාදු සාදු. අපි අපි වශයෙන් මේ එකතු කරගෙන යන ටිකෙන් ටික කරගෙන යන මේ වැඩ පිටවලට මේ පින සත්‍ය නම් අපිට දිගින් දිගටම අසත්පුරුෂ සංසේවනේ නොවේවා. දිගින් දිගටම අපිට සත්පුරුෂ සංසේවනය යාව නිබ්බාන වේවා. නිවන දක්වාම සත්පුරුෂ සංසේවන ලැබේවා කියලා අපි සාදුකාරලිය පරමාර්ථ පිහිටුවා ගනිමු. ඉතින් මේක තමයි අපි ඔය ඊත්තාවතා ചാති ගාථා සජ්ජහානා කිරීමෙන් කරන්නේ. අපි සම්ප්‍රදායට කරු කිරීමක් වශයෙන් ඊත්තාවතා ചാති ගාථා සජ්ජහානා කරමු. දන්න අය සජ්ජහානා කරන්න අනික් අය අවධාර්ණයෙන් අහගෙන යන්න. ඊත්තාවතා ච ගම්මේ හි ධම්බතං පුඤ්ඤ සම්පදං සබ්බී දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු මං පරං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 සුවපත් වෙත්වා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදී තබ්බං කමාමි කමිතබ්බං සුවපත් වෙත්වා